ස්වාමීන් වහන්සේ ලාමාතර කරන්නේ දුර්වල තමයි අපි සම්බන්ධයෙන් විවාහකතාවද හොඳයි අපි දැන් පටන් ගත්තා විතරයි සාකච්ඡාව අපි යෝගාචර දිනචරියා කියවන එකයි තියෙන්නේ ඒකට ඉතින් කාර්යයක් අවකන් දීලා පස්සේ අපි ධම්මපදයකට පයින්නවා ඈ පළවෙනි පළවෙනි කාරණාවෙන්ම අපි නැවත පටන් ගන්නවා සුමේදී නිවන් සපතෙන් සරදෙනු කැමැති දීපුදා සසුන්ගත යෝගාවචරය විසින් ඒ උතුම් මාර්ගයේ සිදු කර ගැනීම තමාගේ ප්‍රධාන කාර්ය බව නිතර සීයේ තබා ගත යුතුය. අරුණට බලමු අවදි වීම නොගිලන් හැමදෙනාගේම සිරිත විය යුතුය. අවදි වූ විගස අත්සෙන් නැගිට සිරුරු පිසඳා සුළු කාලයක් ගෙවා පෙරත් බණ බවන්නේ යෙදී නොසිස් දිනයක් කරගත යුතුය. බුදු වටන, අදුරු වටන, ගිලන් වැඩිහිටි වටන යන ආදී සුදුස්තන්හි සුදුසු කල්ලි යෙදී ඍෂිනම් ගිලන්පස හීල් දාණය සඳහා බොජුනාට ගොස් නොපමාව එහිවත් සපයා සිය කුටියට යා යුතුය. බණ දහම් පුහුණුව සිරුර පිළිදැඟුම් බවුන් ඈනියට කිසෙයේදී පිටු සඳහා ගෙඩිය දෙවීමට පළමු පිළිදු පැනින් දෙවූ පාත්‍රය තවිකේලා තැන්පත් කොට තැබිය යුතුය. පින්ඳ පාත්‍රය සඳහා ගෙඩිය හැඬෝ කල තෙරුවන් පුදා පාසීරු දරා කමඨාන්ගත් සිටින් නියමිත තැන්ට මිනිත්තු 5ක් පමණ සුළු කාලයකින් පැමිණි. අනෙක් පිරිසත් සමග කමඨාණෙන් මෙනෙහි කරමින් ගොස් අසුන්නල අසලදී මෙත් කමඨාණින් යුතුව පිටු පිනිස හැසිරේ. පිටු පිළිගෙන පෙරලා යන කලද කමඨාන් නොවරා යුතුය. බුදුන්වල වත්සප්පයා දිවා වන්දනාදීන් පසු පැයක් පමණ පුරුදු බව නියෙදී. පිරිවැවුම් පිරිවැස්සුම් නැතව තිතුරු කාලයේද භාවනා සඳහාම යෙදවිය යුතුය. සවස පහට පමණ වත් පිළිවෙත්ති යෙදී සංඝයා වන්දනාදී දීමවා පැටිමාල් වාදීන්ගේ ශෝදුක් සොයා රසිනම් ගිලම්පසකේ සාදා පිරිසිදු සිතින් තමා වසන කුටියට යා යුතුය. පෙර යම අවසන් වනතුරු පිරුවාහන බණක් නැතුව කමටහනින් කල් දේවා. අලියමට පෙර අවදි වෙමින් සනිටුවන් කොට රාත්‍රී 10ට නිද්‍රෝපගත විය යුතුය. තමාගේ දිනපතා සියලු වැඩ සනිටුවන් කොට ලියාගත් කාලසටහනක් තමා ඉදිරියේ තබා ගත යුතුය. මොනම කරුණක් නිසාවත් එය කරනොකිරීමට අදිෂ්ඨාන කරගත යුතුය. දායකයන් සමග ප්‍රත්‍ය සම්බන්ධ කතා නොකළ යුතුය. ආරාධනාවක් ඇතොත් ගුරුන් වැඩිහිටියන්ගේ අවසර ඇතුව ධර්ම දේශනා කර සම්බන්ධ විය යුතුය. තමා යෝගාවචරික බව සිහියේ තබාගෙනම ඒ කාලය සිහි නුවණින් ගෙවිය යුතුය. ඇතුළත තොරතුරු පිටත දීමත් පිටත තොරතුරු අතුරට ගැනීමත් නිසා වාද විවාද පහළ වීමට ඉඩ ඇතිවන හේයි. ඒන් මුළුමනින් ආරක්ෂා වීම සිතරගත යුතුය. ඔබගේ ගමනාදී ඉරියව් පැවැත්වීම ඔබ ගුණාගුණ පාල කරන මඟක් වන හේයින් නියම ශ්‍රමණාකල්පයේ රහසත් එලි පිටක් ඔබෙන් තොර නොවනසේ හැසිරිය යුතුය. කතාවත් මීට මැතුලත් වේ. තම තමාට කරගත හැකි සියලු වැඩ තමා විසින්ම කරගැනීම යෝගාවචරයට සුදුසුය. ඒ වගේ දෙෙහිදී සාන්ත දාන්ත පැවැත්ම සාරූප්‍ය සමනාකල්පය යන මේවා නොබින්දෙනසේ එහිදී යුතු බව කලින්ම සිත තබාගත යුතුය. නිකරුණේ එකත වී කතා කරමින් සිටීමට තබා වැඩිපුර වචනයක් පවා කතා කිරීමට යෝගාවචරයට ඉඩ නැත. එහෙයින් අත්‍යවශ්‍යක කිසක් නැතෝ අනුමසන කුක්කියකට නොවැටි යුතුය. බුද්ධ වන්දනා පින්නපාත ගමන් නීතියට ගමනාගමන සූත්‍රය නිතර පැතිය යුතුයි. අන්‍යයන්ට හිරියරවනසේ භාවනාවක් පවා නොකිරීම ඔබේ යුතුයකම නම් අනුන්මෙද තමා ගුණවත්කම් හපංකම් හුවා දැක්වීමක් ඔබට ඕනේ නැත. තමා නිතරම පරිහරණය කරන පිළිකර නියමිතනකට අත්පත් කර සබා ගැනීම පරිහරණයට පහසු වේ. වැඩ කටයුතු ඉක්මන් වේ හිතද තැම්පත් වේ. සිත සිතට එන අරමුණු නිසා ඇලීමක් හෝ ගැටීමක් හෝ වෙන කිසියම් උපක්ලේශයක් පහළවන විට ය නුවණින් සලකා තමාගේ යෝගාවචර කම ඉස්මතු කොට සිහියට නගා ඒ බඳු උදුරු මැඩලීමේ සමතක විය යුතුය. බහැර පිළිසිතුව නිතර රැකගනිමින් දස ධර්ම සුත ආකාංකීය සුත ආදී සූත්‍ර ධර්මයන්ද සංවේග වස්තුන්ද දවසකට කිහිප විටක් සලකමින් ඇතුළත පිළිසිතුකම ජීවුනවන්ත තබා ගැනීමට සිත නිතර සිතාගත යුතුය. සංඝයාගේ කුදු මහත්තට හොඳින් කීමට මෙන්ම මිනිත්තු 15 වන සාරවත් ධර්මානුශාසනයක් කිරීමටද පුරුත්ත සභාගත යුතුය. කරන හැම වැඩක්ම ප්‍රමාණිකෝලවත් හොඳට පිළිසිතුරක් කිරීමට සිතරගත යුතුය. ආගන්තුකෝ පැමිණෙන පැවිදි පින්වතුන් හට වත්දක් කීම ඔබ ගුණ ඔබ ගුණ දිනුට උපකාර වන්නාseම සංවාදාරහ නොවන්නා ගැටීම ගුණ පරිහානියට හේතු වන වකද තදින් සිතරගත යුතුය. පිටත අත්‍යවශ්‍ය ගමනක් යාමට ඇතොත් ඒ යෝගාස්තිම කතිකාවතේ සඳහන් ලෙසින් කළ යුතුයි. වත්පිළිවෙත් සම්පූර්ණවද පිරිසුදු ලෙසද ප්‍රමාණිකූලවද කරන හැටි උගෙන. එහිදීම ඔබේ සීල පරිපූර්ණ ප්‍රකාරවන බව සලකා වත්ත සම්පන්නෙකු වීමට උත්සාහ ගත යුතුය. ප්‍රමාණී ඉක්මකරන දියුම් ගන්න දිනවල යෝගාවචර සත්‍යයේ බාධා වන අභ්‍යන්තර බාහිර සම්බන්ධකම් තුන අතර ගැනීම. සහැල්ලු පැවැත්ම පැවිදි ජීවිතේ පවත්වා ගැනීමේ පහසුම ක්‍රමයෙන් අතපොත පවා අධිකව කොට කතා ගැනීමෙන් වළකීම ඔබේ යුතුයකම විය යුතුය. අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගන්න ප්‍රවෘත්තිපත් අසලකටවත් නොගත යුතුය. ශ්‍රී කල්යාණ යෝගාසන කතිකාවතක හා මෙම ස්ථානයේ කතිකාවතට එකඟව වැඩගෙන යාම මේ වසන ඔබේ හා අන්‍යන්ගේ පහසුව සඳහා වෙනුවට එයිනේ ඔබේ හිතට වද්දා ගැනීම ඔබේ යුතුයකමය. යෝගාචර දිනචරියාවයි. අපි මේක වෙලා ගන්න මේ පළවෙනි අංකයට යෝගාචර දිනචර්යාව කියවන්නයි. ආයිගාව සතිය අපිට කියන්නේ යෝගාස්මීය කතිකාවතේ පළවෙනි කොටස කියවීමයි කියන සීපත් කිරීමත් එක්ක මේ කියන්නේ විවස්ථා කීමේ අංකෙ මෙතන සමාප්ත වෙනවා. අපි බලාපොරොත්තු වෙමු ධම්මපද ගාථාවට භික්ෂු වර්ගයේ ධම්මපද ඊගාව ගාථාවට අනුකම්ප කියලා ඒ අනුව ධර්ම සාකච්ඡාවට පෙළඹෙනවා. මේ මෙල්බන් නැත්තම් ආයෙනවා හොඳද ඇහෙනවා තමයි මම ගෞරව ඇහෙනවා. පොඩ්ඩක් දෙමින් කිව්වොත් නම් හොඳයි. මම නෙවෙයි දැන් කතා කරන්නේ වෙන කෙනෙක් හිතුවොත් එහෙම හිතයි. යමෝබලේ අනුන්ට ලැබෙන ලාභේ නොපැතිය යුතු. වහන්දය විතර වහන්දය නම රජගහ නුවර වේනු අන සල් සලාබම් නාති මඤ්ඤය නාඤ්ඤේ සම්පියං චරේ අඤ්ඤේ සංපිහයන් භික්ඛු සමාධින්නාදි ගච්ඡති අනුනය සලාලං නාති මඤ්ඤේය අඤ්ඤේ සංපිහයන් නචරේ අඤ්ඤේ සංපිහයන් භික්ඛු සමාධින් න අධිගච්ඡති වාචය සිය ලාභය පහත් කොට නොතරකිය යුතු අනුන්ට ලැබෙන ලාභය පවත්නා පතන්නා සමාධියට නොපමිනේ අර්ථ සිය ලාභයට තමා ලබ්ධයට සාමන් නොකරන්නේය. අනුන්ගේ දුරදර සිට ලබන පිඩු පිණිසල් සිවුරු පිඩු ඈ ලාභය සුළුවත් කටුකරුවත් මිහිරුවත් එලා නොදැක්ක යුතු පහත් කොට නොසලකිය යුතු අනුන්ගේ ලාභයේ පතමින් නොහැසිරෙන්නේය. අන්නරට ලැබෙන බොහෝ වූද මිහිරි වූද සිවුරු පිඩු ඈද කැමැති වෙමින් නොහැසිරිය යුතු අනුන්ගේ ලාභයේ පතන්නා වූ මහානකමේ අන්නයට ලැබෙන බොහෝ වූ මිහිරි වූ සිවුරු පිඬු සෑස් දැකේ කෙරෙහි ගිජුව හැසිරෙන පැවිද්දා සමාධියට නොකලිනේ සිතේ එකක එකකම නලබන්නේය සලාබන් සිය ලාභය තමා ලක් සිවුරු පිඬු සෑස් දැය බෞද්ධන්ගේ දුප්පත් පොහොසත් පමණට සදා පමණට සුළු බොහෝ වූ කටුක වූ මිහිරි වූ සමාලබ දේය නාතිමඤ්ඤය අවමන් නොකල යුතුය මා ලබ්ධ සුළුය කටුකය කියා පහත් කොට නොසිතිය යුතු නොසලකිය යුතු අඤ්ඤේතං කියයන් අනුන්ගේ ලාභය පැතීමය අනුන්ට ලැබෙන බොහෝ වූද මිහිරිවුද සිවුරු කිඳුය ලැබ ලාභ සොයමින් ඊට ඍජු වීමය සමාධින් නාදි ගච්ඡති සමාධියක් නොපමිනෙන්නේය හිතේ නිකලබව එකඟකම නොලබන්නේය අනුන්ට ලැබෙන ලාභ සොයා අවිදින මහානහට සිදුවන්නේ ඔවුන්ගේ කුදුමහත් කටයුතු කිරීමටයි. එයින් සිතේ සමාධියක් තැන්කම් තැන්පත්කමක් නොලබන්නේය. නිදානය අනිසත් පතේසය හැසිරීම එක්තරා වහන්දෑ නම රජගහනුවර වේලවන මෙහෙණ නැති වහන්දෑ එක්තරා වහන්දෑ කෙනෙක් දේවදත්තයන් පස කරවට යාමී කෙරමින් කල්යවති දේවදත්තය බුදුරජාණන්ගේ මයිල්ලු සුත්තරුද්ද රජ සක්කාදේවගේ පුත්‍රය යසෝදරා දේවියගේ සහෝදරයාය මේ සසුන බර්ධිය අනුරුද්ධ බතු කිම්බිල ආනන්ද යන කල්කුමරුන් සමග එක දවසක් වැඩි වූහ. ඒ පස්නම ලෞත්‍රා ගුණයෙන් වැඩෙද්දී දේවදත්තයව පිරුණාහ. බුදුරදුන් වහන්සේට ධර්මයේ වෙනස්කම් කොට සංගමේද කොට අර දෙහිම යෙදී සිටිති. වේලවන මෙහෙර වැසි නමක් දෙවි දතුන්ගේ පසෙහිමි. නමක් සමග මිත්‍රව සිටී. ඒ විකෘතව නිසා නිවන දෙවිදතුන්ගේ පසෙයිද නම සිටින අරමට ගොස් කීප දවසක් නැවතී ඔවුන් ලැබෙන පසේ වළඳා පැමිණේ. පිණුතින්ක හැසිරීමේ වෙහස සලකා කෙසේ කෙරේ. වහන්ද ඒවා බුදුරජාණන්ට සැලකලහ. බුදුරජාණන් වහන්සේ අසවනම දේවදත්තයන්ගේ සතට ගොස් කීප දවසක් නැවතී ඔවුන්ට ලැබෙන ද වළඳා පැමිණේ. ඒ නම කැඳවා වේනම කැඳවා මහණක් සැබෑන් දේවදත්තයන්ගේ පදට උරට ලැබෙන දෑ වළඳන්නේද? ඒ නම බුදුරජාණන් වහන්සේ මම එක් මිතුරු නමක් නිසා එහිකොත් නැවතී සිට ආවෙමි. ඔවුන්ගේ අදහස් මම නොපිළිගනිමි කීයේය. ඒ නිමිතිකට තමා ලක්ෂණාවේ සුළුවත් කඩකවත් අවනන් අවමන් නොකළ යුතුය. අනුන්ලත් ලාභයේ පතමින් නොහැදිරිය යුතුය. අනුන්ගේ ලාභයේ පතන මහා සමාධියට නොකමිනෙන්නේ යයිද සූදු ලාභයක්වත් ලබන මහා ත්‍රිව තමා ලත් ලාභයට ආවන් නොකරේද හේතුතු දිවි කෙලස් ඇති නොලසව ඒ මහානහත් දෙවියෝ පසොත්යයිද පවසා මෙහි දැක්වූ හයවෙනි හත්වෙනි දෙකයි වදාළ තේක මේක මේ සාමාන්‍යයෙන් මේ විස්තර වෙන්නේ ගොඩාක් පැවිද්දන්ට අදාළ කාරණාවක් ඒ නිසා මේ ගියත්තන්ට සම්පූර්ණ මේ අදාළ නැහැ කියන එක නෙවෙයි කියන්නේ නමුත් මේ පසුමියව බලනකොට වෙන්නේ තියෙන්නේ මේ භික්ෂුන් වහන්සේලාගේ කටයුත්තක්. ඒ වුණාට ඉතින් අපි පැවිදි වුණත් නැතත් භාවනා කරන අයට මේකෙන් ගන්න තියෙන කාරණාවල් ටික අපි පුළුවන් තරම් උත්සාහ කරමු මේ මම මගේ අදහස් ඉදිරිපත් කරනවා එතකොට අනික් කට්ටියගේ ප්‍රශ්න හෝ අදහස් තියෙනවා ඉදිරිපත් කරන්න පුළුවන් මේකදී මේ මට මතක් වෙනවා ඔය ඥානාරාම ස්වාමීන් වහන්සේ කියපු කතාවක් ඒකට මුල් කලාවට මේ චංචා ස්වාමීන් වහන්සේත් ඒකට පක්ෂව කතා කරලා දුනා ඒක සමාන්තර වගේ ඥානාරාම ස්වාමීන් වහන්සේ කියලා තුනා මේක පොබිවේ සලකලා Taman යම් තැනක් තෝරාගත්තා නම් මෙතනයි මම මහාන වෙන්නේ මෙතනයි භාවනා කරන්නේ මෙයා මගේ ගුරුවරයා මෙයා මගේ භාවනා ක්‍රමයේ කියලා එතන ඉඳගෙන අනිතව ගල්පන්න යන්න බෑ ඒක කාටවත් හරියන්නේ ඒකට වෙන්නේ අර ඉන්න ස්ථානයේ පිටින් අර බඩ පෙරලෙන්න පටන් ගන්නවා වගේ ඒ නිසා තෝරගන්න ඉස්සෙල්ලා කල්පනා කරන්න මෙයා තමයි මෙතන තමයි යන්නේ. තෝරගත්තට පස්සේ හිතන්න කියලා තියෙන්නේ එතන තමයි ලෝකේ තියෙන හොඳම තැන. ඒක තමයි හොඳම ගුරුවරයා, හොඳම ක්‍රමය, හොඳම ආහාර කියලා කරන්නේ කියලා. එතකොට සමහර විට එතකොට ලොකු සංසි කියන ආනිසංසය තමයි ඒ ක්‍රමයේ බොහෝම ඉක්මනට මේ වශී කර ගන්න පුළුවන්. ඒ ගුරුවරයා පිළිබඳ හැඟීමක් ගන්න පුළුවන්, ක්‍රමයේ පිළිබඳ පරිශීලනය කරන්න පුළුවන්. මේ ආහාර හොඳද නරකද කියලා සප්පායනද කියලා බලාගන්න බොහොම ඉක්මනට තමයි ඒක කියලා පැමිණෙන්න පුළුවන් ඒ ක්‍රමය. පැනුණාට පස්සේ ඉතින් ඕන කවන්නේ නැහැ. පැනුණාට පස්සේ තමයි ඇත්තටම නියම තැනකට ගියා නම් ඒ ගුරුවරු විසින් ආරාධනා කරනවා මේ ටික හරියන නිතු ටිකක් කරගන්න කියලා. එහෙම කෙරුවට පස්සේ තේරෙයිලු ඇත්තටම එතන නෙමෙයි හොඳ තැන කියලා. ඊට වඩා හොඳ තැන තියෙනවා කියලා. නමුත් එතකොට හිතපිටේ ලාභය අරගෙන ඉවරයි. ඒක නිසා අහකන්නේ. ඒක මේ හැම ගුරුවරයෙකුටම අද විඳින්න වෙලා තියෙන කාරණා මොකද හේතුව මේ අර කලියුග කාලයට එනකොට රජවරු වැසියාගේ අනුකම්පාව ලබන කාලයකට එනවා. ගුරුවරුන්ට තියෙන ශිෂ්‍යයන්ගේ අනුකම්පාව ලබන එක. වෛද්‍යවරුන්ට තියෙන දැන් ලෙඩුගේ අනුකම්පාව ලබන එකයි. ඒ අර වෛද්‍යවරු ගුරුවරු රජවරු වැඩ කරන කාලේ ගියා. දැන් ඇවිල්ලා තියෙන්නේ පල්ලෙහින කට්ටිය තමයි ගුරා තීන්දුව කරන්නේ. වල්ලහින කට්ටිය තමයි දොස්තර තීන්දුව කරන්නේ. වල්ලහින කට්ටිය තමයි රජා තීන්දුව කරන්නේ. ඔතෙන් ගියාට පස්සේ බර ගහන රජවරු පියනු කාලා මැරෙනවා. භාවනා කරුවෝ heart attack හැදලා ගන්නවා දොස්තරලා ඉරේකක් හොර බැලනවා. අත තියෙන පුදුමාකාර රෝගයක්. මොකද හේතුව මේ තත්ත්ව නඩත්තු කරන්න ගියාට පස්සේ අලියා වුණා. ඕකෙදි හුඟා බේරලා වැඩ කරපු වෙන තමයි ඥානරාම සාරේ කවදාකවත් ශිෂ්‍යයන්ගේ වරගෙටි අපේක්ෂාවකුත් නැහැ. මට වචනෙන්ම කියලා දෙනවා කවදාකවත් ඉත්තර හදන්න බෑ ගොයි ශිෂ්‍ය හදන්න බෑ. හොඳක් නැහැ. අමාරුකම් කෙනෝද ශිෂ්‍යයා සම්පූර්ණ මිනිස්සේ. මිනිස්සේ එනකොටනේ පුදුම කැක්කමකින් පුදුම ලෙන්ගා තුනටි කාලක් ඉන්නකොට කාටවත් එපා. එපා වුණාට පස්සේ හරි නිකන් අර කතාව බඳලා පස්සේ දැන් නික්කසාදෙන් දැනනවා වගේ ඒක බත්තලිය කන්න වෙනවා ගේ ඇතුලේ අලියෝලක් වෙනවා. ඒක ඉතින් ශිෂ්‍යයාගේ පැත්තෙන් ඉඳලා තමයි ලොකු සංඝාර වචන කිව්වේ. ඔබ යංකිටි විදියට ගුරුවරයෙක් තෝරනවා ඒ තැන ඒ ක්‍රමය ලෝකෙ හොඳම තැන කියලා ශබ්දහාවෙන් කරන්නේ. කරලා ඒක ඉවත්නාට පස්සේ පිට ගියාම තේරෙන්නේ ඊට වඩා හොඳ තැන තියෙනවා. නමුත් ඒකවල තමයි ඊටගේ කාලේ පුරුදු නැරගෙන ඊට වඩා හොඳ තැනකින් පුරදන ගන්න පුළුවන් තත්යකටපත් වෙනවා. ඉතින් ඒකම තමයි ඔය අචංචා ඒතුගා ශිෂ්‍යයටි කරපු ලොකු සාංශකේ සමවයස් හිටපු ස්වාමීන් වහන්සේලා ඒ ස්වාමීන් වහන්සේ කියලා තිබුණා ඕනම කෙනෙක් විශේෂයෙන් පැවිදි වෙනකොට අවුරුදු 3ක් සෙනෙහස හිටිනවා ස්ථාණ්ඩයි බුදුරටයි ආහාරෝටයි දිනචරියාවට අවුරුදු 3න් පස්සේ හිටින්නේ ඒක ඉතින් ස්වභාවය තමයි ඒ කාලය ඇතුළත භාවනා ඇල්ලුවේ නැත්තම් ඉතින් රණ්ඩු ගන්න දිග්ගතෝම රණ්ඩු තමයි භාවනා ඇල්ලුවා නම් ඒකට ගුරුවරයෙක් තේනවා මම ශාදකේ වැරක් ගත්තා. ඒ ආපු මනුස්සයෙක් තේනවා මම මේ මේක ගන්න අපිට වැරක් ගත්තා කියලා දෙන්නට මේක කියලා. එක්ක ස්ථාන දිනු කරතේ. ඒ වෙනත්නම් පිටතට ගියා. ස්ථාන දොස් කියට වෙන්නේ. ඉතින් ඒක නිසා චරවත්යන් වහන්සේ වැඩ ඉන්න කාලේ මෙව වුණා නම් දැන් කාලේ ඔබ පිළිබඳව කිසිසේත් අපිට කරන්න දෙයක් නැහැ. දේවදත්ත කියලා කියන්නේ සමත භාවනාවෙන් ඉස්සරහට ගිහින් මැජික් වෙන්න පුළුවන් මිනිස්සෙක්. ඒ මැජික් වලට 500ක් ගිහිලා තියෙනවා කෙලින්ම සාරිපුත්‍ර සාහසේ ගෝලුට. ඉතින් හිතාගන්න කොහොමද අද තියෙන තත්ත්වය කොහොමද කියලා බුදුජානනාථ දේශනා කරන ධර්මයේ තියෙද්දී ඔය මැජික් පිටිපස්සේයි මේ මේ අනුගේ හික්කේවීම් ඉව කරන්න ගියාට පස්සේ මුතුමාකාර දෙයක් කරනවා සර්වඥාන්සේගේ තියෙන අර මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් තියෙන මේ මනුස්සයා යන්නේ මොකටවත් නෙමෙයි බඩවඩන්නේ කියලා. වෙන මොකක්වත්ම නැහැ. ඉතින් තේරෙන ඒ නිසා ඔබට හම්බෙන දේ පුංචි කරලා හලකන්නත් එපා. අනුන් හම්බෙන දේ ලොකු කරලා හලකන්නත් එපා. එතකොට දෙයියොත් මේ තාප කරන. ඉන්න භූමියක් උඹට නැති වෙනවා ඒ නිසා ඉන්නතිය බලගන්න. ඉතින් ඒක මේ විවාහ වෙච්ච මිනිස්සු විවාහය පිළිබඳ කතා කරනකොට ඔච්චර තමයි කතා කරන්නේ. පැවිදි වෙච්ච මිනිස්සු පැවිදි ගුරුවරයා ස්ථානයේ මේක කතා කරනකොට ඔච්චර තමයි කතා කරන්නේ. ඔක දැනගෙන හිටියා නම් කල්ලාතුව පැවිදි ඉස්සලා හෝ නැත්නම් ওই වැඩේ අපහසුතාවක් වෙන්නේ ඉස්සලා තේරුම් ගන්න මේක පුදුමාකාර මේ සම්බන්ධයක් තියෙන මේ ගුරුකුල සම්බන්ධතාවයේ ඔය පවත්න්න ගියාම ඇත්තටම දෙපාර්ශ්වයටම සෑහෙන කැපවීමකින් කරන්න ඕන සාසනය පවතින. නමුත් තමන්ගේ අවබෝධය පිණිස අභ්‍යන්තර නිවන සඳහා අභ්‍යන්තර සීල සමාජ ප්‍රඥා සඳහා ඔක බලපාන්නේ. ඔක බලපාන්නේ මේ සම්බන්ධතාවය. බාහිර සාසනය පවත්නකොට ඉතින් අපි මේ බාහිර සාසනය නිසානේ අද මේ සිවුරක් පෙරවගෙන මේ කටයුතු කරන්නේ. ඉතින් ඒකට අපින් වෙන්න තියෙන සේවය සඳහා අපිට කැප වෙලා අපේ වෙලාවකට ගෞරව කරනවා නම් කරන්න දෙන්නේ අර ප්‍රමින දුක් වෙනිරයි කියලා. Taman ගත්ත තීන්දුව අනුව දිකට කටයුතු කරනවා. එහෙම නැතුව මෙතන ඉඳයි එතන කණ්ඩායි. දෙක බුදියන්න ගෑ ගොරවන්න දෙයයි කියන්න එපා කියන එකයි කියන්නේ. ඒක වෙන්නේ මේ ගිහියත්තන් වෙන්නේ නැහැ. ගිහියත්තන් වෙන්නේ නැහැ කියලා කියන්නේ ගිහියත්තු ඉන්නේ දවස් කාණකට ඉඳලා යනකම් සෙනෙහස හිටිනවා. මේක නතර වුණාට පස්සේ තමයි කරන්නේ. පව් පව් වෙනකොට පව් පව් වෙන එක තමයි කාරණා. ඉතින් ඒක දැනගෙන යන එක තමයි ඒකට ගුරුවරයා හොඳට වග බලා ගන්න ඕනේ ශිෂ්‍යයන් කියලා දෙන්න. මේ එනකොට තියෙන සෙනෙහස නෑ භාවනා හරියට. භාවනා හරියට නම් ඉතින් අර එක්කෝ භාවනාවෙන් හම්බෙන නොසලන ගතිය නිසා හෝ නැත්නම් භාවනාවෙන් හම්බෙන භාවනා රසය නිසා හෝ මේ ඒ ගුරු ගෞරවයෙන් දිගට කරගෙන යන්න පුළුවන්. නොලබුණොත් හරි වෙහෙසක් ඒක නිසා මේ කොහෙ ගියත් ඔක ඇති එකම தත්ත්වේ. හොඳ කතාවක් කිව්වා කේන් සුමුදිතාගේ ලොකු ආමතුරු. පල්ලියේම කවුද රෝම රතන ආමතුරු මේ ආසතුන් දානවා. ඒ ආමතුරු මෛත්‍රී මට මට ස්තුති කරන ගමන් කතා කරේ නෑ. මම පුත්තිලිකව ගිහිල්ලා කතා කරන්නේ නෑ. මම හැගෙන ගෝලිය හදලා තියෙනවා කිව්වා. බර ගාන සිවුරේ කිව්වා. ඊවලද කිව්වා මයිල් ගානට ප්‍රයිඩ් කරාට අංගාන තමයි ඉතුරු වෙන්නේ කියලා. <laughs> මට උදේට මතක තියෙනවා කතාවට මම ඇත්තටම මයිල් ගානට ප්‍රයිඩ් කරලා තියෙනකව දරුවෝ. පිටින් කරන සාංශනාවක්. හැබැයි ඉතුරු වෙන්නේ අංගාරට ඒවා. එක්කියුත් දෙන්නේ කිතුරු අනිත් ඔක්කොම පඩි හැලෙනවා වගේ තමයි. ඉතින් අර මට මතකයි ප්‍රධාන භාවනා මධ්‍යස්ථානක සෝන්සනම මේ heart attack එකක් ඇවිල්ලා තිබුණා අවුරුදු 60 වෙන්න ඉස්සෙල්ලා. ඊට පස්සේ මුගදෙනෙක් අකම්පාල වුණා මේ ඇයි මේ භාවනා උගන්වන ගුරුවරයෙකුට heart attack එන්නේ කියලා. ඒක heart attack කියන කාරණා heart attack නැති කරන්නේ ගුරුවරයා උගන්වන්නේ. ඉන්නේ මොකද කියලා. ඒක සුදුහම්දු කෙනෙක් කියලා දෙන්නා. භාවනා කරන ගුරුරයාගේ ඔළුවට තමයි ගෝ ලෝකෙකින් ඔක්කොම ප්‍රශ්න විසඳන්නේ. ඊයෝ කීලා දානවා සිස්යෝ කීලා ඔක්කොම හිතන්නේ දැන් මෙයා ඔක්කොම හරි කියලානේ. අර මාසය ඔක්කොම හිත කුණු බාල්දියක් වඩ වතුනාට පස්සේ කුණු වෙන අන්තිමට පපුව ගහලා ගිය දවසේ කියාගන්න කෙනෙක් නැහැ. ඉතින් ඒක වැඩියෙන්ම මේ heart attack එන්නේ එන තමයි. දරා ගන්න බැරි වෙන්නේ මේ භාවනා කොට. එහෙම නැත්නම් තව එකක් කියකි මේ මේ ආනන්දගේ දුක් ගැන පිළිගන්න තියෙන මානසික වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම තියෙන්නේ. ඒ ප්‍රතිකාරම දෙනකක් කියලාත් ඒක තමයි. හැමදාම අහන්නේ අනුගේ දුක ගැන. අහලා අහලා කාගෙන ඉන්නවා. කාලයක් කාගෙන ඉන්නවා. අන්තිමට ගියාට පස්සේ ලාභතත්කාර නිසා ඒක නොලබත් බෑ. ඒක ඇතුළට ගත්තට පස්සේ විසඳ ගන්නත් බෑ. ඉතින් මනසෙන් මේ බංගලොත් බව වෙන්නන්නත් බෑ. කාගෙන ඉන්නකොට ඉඳසිදී. ඉතින් මේකන ලඟුවචන් ආන්සේට එහෙම කරදරයක් උනේ නෑ. මොනවාද කෙලින්ම කියන කාරණාව කෙලින්ම කියනවා. ඒක නිසා භාවනා කරන්න යනකොට ඇත්තටම අමාරු දෙය මේ සත්‍ය සමාධිය නෙවෙයි. අමාරු දෙය මේ සමාජ සම්බන්ධතා දිගට පවත්වාගෙන ඒක මේ බුදුහාමුදුරු උගන්වන දෙයක් නෙවෙයි. ඒක තමයි සාමාන්‍ය බුද්ධියෙන් වටහා ගන්න ඕනේ මේ ධර්මතා පවතින නම් පදනම. ඒකේ මේ ෆවුන්ඩේෂන් එක ඒ කියන්නේ සාමාන්‍ය බුද්ධිය ඒක නැති කෙනෙකුට කොච්චර ගුණ ධර්ම තිබ්බත් හිතින්නේ නැහැ. කුඩල කොල්ට උඩ තිබ්බා වගේ ලාහට ගෙම්බෙකට කරා වගේ එනවා සතියක් වෙනවා සමාධියක් වෙනවා යාදෙන්නේ. යාදෙන්න නම් මේ සීලයක පිටන්න ප්‍රතිෂ්ඨාවක් තියෙනවා. ඒ ප්‍රතිෂ්ඨාවට බින්දා කරන්න පටන් ගන්නවා. බින්දා කෙරුවොත් කාලය කරියනවා. බින්දා කරන්න කරියනවා. ඊට පස්සේ වැඩෙන්න පටන් ගන්නට පස්සේ මොකක් කරන්නේ? ඒක ඇත්තට හොඳට මේ ප්‍රඥාව දිනු වෙලා එනවනම් අනිවාර්යයෙන් මෙයාගේ සීලය වැඩෙන්න ඕනේ. සීලය දිනු වෙනවනම් අනිවාර්යෙන් ප්‍රඥාව වැඩෙන්න ඕනේ. ඒක තමයි සෝනදණ්ඩ සූත්‍රයේදී අන්තිමට ඒ සෝනදණ්ඩ බ්‍රාහ්මණයා පිළිඅරගෙන බුදුචානන්සේ සාදුකාර දෙන්නේ සීලවන්තස්ස පඤ්ඤා පඤ්ඤාවන්තස්ස සීලං නත්ති පඤ්ඤා නත්ති සීලං නත්ති සීලං නත්ති පඤ්ඤා සීලවන්තස්ස සීලවතෝ පඤ්ඤාවතෝ ඔන්නම කියලා සිල්වතාවටම ප්‍රඥාව තියෙන ප්‍රඥාවන්ත ළඟයි සීල තියෙන සීල නැත්නම් ප්‍රඥා නැහැ ප්‍රඥා නැත්නම් සීල නැහැ කියලා ඔය සාමාන්‍ය සංස්කෘත ශ්ලෝකයක් තියෙන්නේ මේ විද්‍යාදදාති විනයන් කියලා ඒක හොඳට සැලකිලිමත් වෙන්න තමයි තියෙන්නේ. ඒකට තියෙන එකම තනි ලකුණ පේනවා පේනන දෙන්නේ නියතමානීව. ලුවාතර නියතමානී වෙන්නේ එක දවසක් මට මතකයි මම අපත්‍ච ලොකු සාහිත්‍ය වෙලාවේදී පොතක් කියවලා ඒ පොතේ තිබුණු පඬිත වාක්‍යයක් කියලා ස්වාමීන් වහන්සේ සැටපිලා ඉන්නවා. උපස්ථාන කරනවා. මේ කකුල් දෙක මිලි කරනවා. උන්වහන්සේ කිව්වා ස්වාමීන් වහන්සේ මේ පොතේ ලියලා දෙන්න මෙහෙමයි. මේ පොතේ ලියලා දෙන්න බුදුහාමුදුරුව විතරයි තමන්ගේ ඔළුවට උඩින් පිණුම් ගහන්න ශිෂ්‍යයන්ට අවතර දුන්නේ එකම සාතුන් වහන්සේ කියලා. ඒ වුණත් බුදුරජාණන්සේ අදාකත් එහෙම මේ හිතවර කරගන්න. තමන්ට උඩින් පිණුම් ගහන්න ගැට යන්න බෑ. කවදාකවත් බුදුරජාණන්සේ යන්න බෑ. බුදුරජාණන්සේ බයනස දුන්නයි කියලා ඒක පොතක ලියලා දෙනවා මේ මෑත කාලේ ඒක සඳහපත් වුණා. ඒ පොතේ ඒ නිසා බුද්ධාගම හරි විවෘතයි. ඕන කෙනෙකුට ඕනේ අදහස් ක්‍රියාත්මක කරන්න පුළුවන් කෙනෙකුට ලොකු සාධක කරදරයක් ඉඳලා මට කියනවා ඔය කතාව ඇත්ත වෙන්න පුළුවන් නමුත් කියන්න බෑ. ඒ කියලා මම ඉතින් ඇහුවේ නෑ. ඒක මම දාගත්තේ. වැඩි ටිකක් ඉස්සරහ මම කිව්වේ මට අර තියෙන විශ්වාසය නිසා. ඊට පස්සේ කිව්වා මේ නම වෙන්න පුළුවන් ඕක. එක පැත්ත ඔය කියන දා බුදුරජාණන්ගේ කියන පාඩ සමාන අවස්ථාව දෙනවා කියන එක නමුත් අපි ශිෂ්‍යෝනේ අපි ශ්‍රාවකයෝනේ අපිට ඒක කියන්න බෑ. මම දෙන ආදර්ශය විතරයි කිව්වා. මේ අස්සජී ස්වාමීන් වහන්සේ දැකලා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ පද දෙකක් අහනකොට සෝවාන් වුණා. ඒ ධම්මා හේතුඵලයි කියලා ඊට පස්සේ ඒ පස්වක මහණුන්ට වැඩිය ආර්ථිකාංශ බුද්ධජනනාංශයේ දකුණ ශ්‍රාවක නැත්නම් දවකම සේනාධිපති බවටපත් වුණා. මුළු ශාසනයෙම අර්ධ පිළිසැටි කරන්න බාර කියන පුදුම වැඩ කරයි කියෝ. බුද්ධජනනාංශ හරියට ස්තුති කරනවා. නමුත් කවදාකවත් ඊට පස්සේ දවසට නිදා ගන්න නැතිලු නිදා ගන්න ඉස්සෙල්ලා ඔක්කොම තරංග වැඩ ඔක්කොම කල්පනා කරලා මයින් කෙරෙන සිර වැඩ ඔක්කොම හරි සිවුරු ප්‍රතිවේක්ෂා කරා මෛත්‍රී භාවනා කරා කායගත සතිය කරා කරලා නිදාගන්න ඉස්සරේ වල අවලෝකනය කරලා බලන කොයි දිහාවෙද අදට අසජී ස්වාමීන් වහන්සේ කියලා. ඒකට වෙලා ඒ පැත්තට තුන්සලක් ඇඳලාලු කොට්ටු කියන්නේ. ඉතින් ගියා මේ නමලයි මහාට කියට වචන කතා කරන්න එපා. ඒ උන්වහන්සේ පවා ඒ Tamanට අර වචන ටිකක් උගන්වපු ගුරුවරයාට අන්තිමට කිව්වේ ඇත්තටම මේ පසුගිය ස්වාමීන් වහන්සේ බණ කියන්න බෑයි කියනකොට සාර්වත්‍ය ස්වාමීන් ගිය කාලේ කිව්වේ ස්වාමීන් වහන්සේ ගන්න විදිහට කියන්නේ මම දහසක් නයින් තේරුම් ගන්න කියලා. තරම් දැනුම තිබුණ කෙනා. නමුත් ප්‍රාර්ථනාට පස්සෙත් අග්‍රසාව වුණාට පස්සේ මේ තමන් උදව් කරපෙන්නා මුලික එක්කනාව පාත් කළ සැලකෙන ලොකු ආදර්ශයක් තිබ්බා. ඒක නිසා මේ හරි ජීවිතය පිළිබඳ හරි වගකීමක් ඔතන තියෙන්නේ. අපි කෙනෙක් කෙනෙක් ළඟට ගිහලා ගිවිසුමක් කරලා වැඩක් පටන් ගත්තා නම් ඒ ගිවිසුම කඩන්න එපා. ගිවිසුම කඩනවා කියලා කියන්නේ අපි සදාකාලික වහල් වෙලා හිටන වැඩ කරනවා නෙවෙයි. පැහැදිලිව කාරණා කියන්නේ මේක නිසා මම ආවේ කාලෙකින් මයියා. එතකොට හරි. එහෙම නැතුව මේ කැමත ලාභයට සත්කාරයට වගේ දියු. ඉතින් මෙතන කියලා තියෙන දෙයියුත් අතරමැද. ඒක හරියට මේ ලේසි ওই කතාවේදී ගියන්. ගියන් කිසි වගකීමක් නැහැ. ඕනේ ගුරුවරයෙක් ගාට යනවා ඕන දෙයක් කරන්න පුළුවන්. ඒ වුණත් මම දැකලා තියෙනවා හරියට තීරුම් බේරුම් කරගන්න තු ගුරුවරු පිටිපස්සේ යන්න පටන් ගත්තාම ඇසෙන් වැස්ස වෙලාද පියාඹන්න ගුරුල්ලෝ වගේ අත්ින් අතර වයින් කරලා තිබිලා නැහැ. හැම දෙයක්ම ගන්න හැම කෙනාම ගැන ගන්න විචන විතරයි. ඒත් එක්කෙනෙක් ආඩ කියලා වැඩ කරගත්ත මනුස්සයා ඒ වැඩ කරගත්ත ගුරුවරයා හොඳ මට්ටමේ නොවුනත් එයා හොඳ කෙනෙක් ආඩ යනවා ගිහිල්ලා මට මුල්ලුනේ මෙයා කියන එක අමතක කරා. අන්න ඒ වගේ වැඩ කටයුතු වලදී මම නැවතත් මතක් කරන්නේ ওই භාවනා කියන තාක්ෂණික පැත්ත සත්‍ය සමාධිය අමාරුයි තමයි අමාරු වුණාට ඒක කියලා දෙන එක නෙවෙයි වැඩේ ඒක උපේන එක නෙවෙයි වැඩේ ආරක්ෂා කරන එක ආරක්ෂා කිරීමේදී ලෝකපවතින හැම ධර්මතාවයකටම ආචාර ධර්ම එබැවින් කියනවා මේ චාරිත්‍ර වාරිත්‍ර සංස්කෘත ලකුණු සංස්කෘතික ලකුණු අමතක කරනවා අධික සමාජයේ මේ බටහිර සමාජයේ පුරුද්දක් වෙලා තියෙනවා අමතක කෙරුවොත් සාහන. අමතක කෙරුවොත් අර තමන් එකතු කරන භාජනයේ අඩිය ගිලක් තියෙනවා වගේ යන්න පටන් ගන්නවා. ඉතින් හැබැයි ඒක මේ මම දැකලා තියෙන විදිහට ඉස්තිර හානියක් කරන්නේ නැහැ වගේ මට පේනවා. ඕන වෙලාවක ඒ තමන් වරද්දාගත්ත ගුරුවරයාට හෝ කල්යාණ මිත්‍රාට කියලා සමාව ගැනීමෙන් පිළියම් කරන්න පුළුවන්. ඕනම කෙනෙක් වැඩ කරනවා. හිතුවක් කරනවා. ඒක බලකන්න බෑ. නමුත් ආයෙත් කියන සමාව ගැනීමෙදී ඒ තමන් වැඩ කරලා තියෙන නියම ගුරුවරයෙක් එක්ක නම් ඒ ගුරුවරයා සමාන නොදී ඉන්න. සමාන නොදෙනවා නම් ඒ කුහකකමක් තියෙන ගුරුවරයා. නමුත්තර සමාව ඉල්ලන්න යම් තැනක මෙලෙක් වෙනවනේ. සම්තනකදී මේ වගේ බණක් අහලා හෝ නැත්නම් තමන්ට තේරිලා නැත්නම් නන්දවාණිගේ බින්දුවක් තියෙන්නේ උඹේ දුවත් හිතවතේට දීග කියන දිනේ පියාණනුත් මවච්චේදා වෙන දුක දනේ කියන. ඒ වගේ තමන් අප්පා වෙච්ච දවසට තේරෙනවා. මේ කොච්චරමයි අනිකාට කියන්නේ සමාවින්න ගන්නකොට නතුත්සාරේ දේශනා කරලා කියනවා මම ඊට පස්සේ මේ වගේ වැඩ කාය කරන්න කියලා අධිෂ්ඨාන පූර්වක කියලා සමාව ගත්තොත් ඒක තමයි සජීවී ශාසනය කියන්නේ. ආයති සංගරේ වෙනස ආයන් හරි සමාව ගන්නවා නම් ඒක තමයි ශාසනයේ පණ තේන්දා මේ ඒ වගේ කියලා පච්චාත්තාපයෙන් නරකයි. හැබැයි සමාධිය කැඩෙන එක වෙනවා. සතිය තියෙනක දුර්වල වෙන එක වෙනවා. හදන්න පුළුවන්. ඉච්ඡිත හානියක් වෙන්නේ අනන්තරිය කුසලකර්මයක්වත් අබහුවේවත් අත්කරපත් වෙන්නේ අමාරු දෙ වෙන්නේ මොකද්ද? Taman කාටරි එහෙම කියලා ගියාට පස්සේ සමාගන්න හිත නැමෙන්නේ. අපි අර තියෙන මාන්නේ නිසා. ඉතින් ඒකට හරි විශේෂකටපත් වෙනවා මානසික අසහනකටපත් වෙනවා. මේ ගරුකට යුතුයි කිය යුතුයි කියාගන්න විදියක් නැති වෙනවා. ඒකති ඒකදී අසරණ වෙනවා මේක නැත්තම් ඕන වෙලාවක සමාව ගත්තොත් නම් සාමාන්‍ය ගුරුවරයෙක් නම් ලෝක චාරිත්‍ර දන්න හෝ නැත්තම් ආර්ය ධර්ම පිළිබඳව හැසිරෙන කෙනෙක් සමාව ඒ නිසා පුළුවන් තරම් බලන්න ඕනේ පරියන්කට යනකොට පද්මිය. ආහන මධ්‍යස්ථානයේ ඉන්න නැත්නම් වැඩ කරනකොට පරියන්කේ මුලදී හැමදාම බුද්ධ ධම්ම සංඝ කියන තුන සමා කරගෙන මේ ගුරු ගුරු පරපුරට තමන්ට උදව් කරන සෑම කෙනෙකුම සමාව ඉල්ලගෙන වාඩි වෙන්න ඕනේ. මේ සියලු ආර්යයන් වහන්සේලාගෙන් තමන්ට උගන්වපු ගුරු දෙමාපියවරුන්ගේ සමාව අරගෙන බොහොම බයි බොයි කියලා යටහත් පහත් මේ මේ භාවනා කරන එක ඒකෙන් කියන්නේ ලෝකේ කියන්නේ බය අඩු වෙනවා කියලා. නොදැන මෙහෙම කරන්නේ අපි අපි මේ සාරාන්නේ ගුණෙක්ටනේ. එනිසා ඒ යටත් වීම මේ ඉච්ඡායි පෞෂත්වයට හානි කරන්නේ. ඒක මේ හොඳම ජපාන් පොතක කියලා තිබුණා සෙන් මයින්ඩ් බිග්ිනර්ස් මයින්ඩ් කියලා. හැමදාම ආධුනික හිතක් ඇති කරගන්නේ. අපිව දමලා යන්නෙම නෑ මම දන්නවා කියලා හිතන නැත්නම් අතර හොඳයි කියලා හිතලා. එහෙම නෙවෙයි. අපි ලදරු හිතක් ළමා හිතක් ආධුනික හිතක් ඇති කරගෙන ඉන්නවනම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඒවා මේ චාරිත්‍ර ධර්ම. ඒවට කියන්නේ මේ අවතුම් පැවතුම් කියලා. ඒක හරි අමාරුයි. මොකද අපි එක එක තැන් වල හැදිච්ච ඇත්ත ඒක වහලා කරලා ආපුවාම එකට ඒක ගන්න අමාරුයි. නමුත් ඒවා මේ සර්වතනාංශේ ඕ වැටෙන කොට කරන මහා කරුණාවට ප්‍රඥාට නෙවෙයි කරුණාට වැටෙන කරුණාව කියලා දීලා තියෙනවා. ඒව තමයි හැබැයි බුද්ධ වචනේ නැතුණාට අටුවාව පිළිලා තියෙන්නේ ඔබයි. අටුවා පොත්වල තියෙන්නේ වෙච්ච සිද්ධි තමයි තියෙන්නේ. ඉතින් ඒවා ඒ කාලේට ඒ යුගයට ඒ සංස්කෘතික අනුව ලියවිලා තියෙනවා. ඒවා කියවනකොට නම් තේනවා තේරවාද කියන්නේ මොකක්ද. තේරවාදයේ අතින් හරීම සම්ප්‍රදායන කෝලයි. නිතරම ගුරු මතයේ ඉස්සරහින් තියාන එක නේද තේරවාදය කියලා කියන්නේ. මායිත්‍යයන් වාසේ කිව්වනම් හරි හරි වැරදි හරි යටත් වෙන එකයි තියෙන්නේ. ආයෙ මොකක්වත් කියන්නේ නැහැ. හරි වැරදි කතා කරන්න වෙන්නේ උඹ මහා කර කෙනෙක් වෙච්ච දාලේ තමයි. එතකන් yes sir. yes sir කියව ගියා. කිසිම බාධාවක් නැහැ. කිසිම පාවාදීමක් වෙන්නේ නැහැ. මොකද අපි ඇවිල්ලා තියෙන තේරවා. මොකද ගෑවිනාට පස්සේ මට මතකයි ලොකු සාගේ හම්බෙන ගමන් මම හිටියා මේ කාමරේ පුස්තකාලය තුල. ඒක වැඩි මාස ආංශනාවක ඇවිල්ලා ඉතින් මට හරි අමාරුයි. මේ කියලා මම හිතුවා සායනද මම සම්භාහණය කරනවා සම්භාහණය කරන්න කියලා. ලොකු සාගේ කීයට එළියට හිටන්නේ නැහැ. ඉතින් ඉඳගෙන සම්භාහණය කරන ගමන් කිව්වා දැන් ඔබ පැවිදි වුණා. උත්තර මතක තියාගන්න ඒ කියවා ලෝකේ තියෙන අන්තිම සම්ප්‍රදාන කුල මේ සම්ප්‍රදායකට දැන් බැඳිලා තියෙන්නේ ආය ගැළවීමක් නැහැ. ආය ඔකේ පස්සට ගෙනිලක් නැහැ. මම කො තාමත් මට ඒක පිළිබඳ වෙහසක් ඇවිල්ලා නැහැ. මම බොහොම සතුටින් කරන්නේ. මේක දැනගෙන ඉන්නේ කොහොඳයි කියලා. ථේරවාදී කියලා කියන්නේ ඉතාමත්ම මේ සම්ප්‍රදාන කුල වැඩපිළිවෙලක් දැනගෙන යනවනම් අපි දන්නවා මෙන්න මේ වගේ මේ භාවනා කරනකොට භාවනා ගුණ ටික දිගට යන්න නම් අල්මාලේ මැද තියෙන නූල වගේ මේ තේමාව දැනගන්න ඕනේ. ඒවා දැනනකට කියන්නේ සුපතික්කිත භාවය කියලා. මේ සීලයක තියෙනවනම් යෝන තනක ඉෂ්ඨාර භාවය ගන්න. ඉෂ්ඨාර භාවය අල්ලන්නේ ස්ථාන යන තන එක් තත්ත්වනේ එතන දන්නවා ගියාට පස්සේ එතන අවතුද්දව තමයි වැඩ කරන්නේ කොහොමද කියලා ඒක පෙන්වන්නේ සර්වඥාසිකේ පළවෙනි මේ පාද ලක්ෂණය විදියට සර්වඥාසිකේ පාද ලක්ෂණය පෙන්වන සුපතික්ක කියලා දෙතිස්මා පුරුෂ ලක්ෂණේ ගිය හැමතැනම අඩිය තිබ්බොත් හෙල්ලන හෙල්ලෙන්නේ නැහැ සැලෙන්නේ නැහැ හොඳට අල්ලනවා. ඒක මොකද මෙන්න මේ ලක්ෂණ හොඳට තේරුම් ගන්න තියෙනවා. අනුගේ මානසිකත්වයේ දන්නවා. ඊට පස්සේ ඊව බුදු වෙලා ওই කතාව කියලා දෙන්නේ මේ Tamanta හම්බෙච්ච දේ පුංචි කරන්න එපා. අනුගේ දේ ලොකු කරන්න යන්න එපා. ලොකේරෝ දෙයියෝ බව මේ පුංචි කළ කලකනවා. දෙයියෝ උඹ දෙයියෝ උනත් පුංචි කළ උඹට වැඩ කරන්න පුළුවන්. උඹ ඉන්න දන හරියට වැඩ කරන්න. ඒක හරි අමාරුයි මේ කියන්නේ. ඔලොමලකම තියෙනවා. මානකාරකම තියෙනවා. අල්ල ගමාවේ නැතුව යටත් වුණොත් අන්න තේරෙන පටන් අර ගන්න බුදුහාමුදුරුවෝ අර තාක්ෂණික කරුණු කියලා නොතුනට මේ මහා කර්මාගත්තෙන් මේ කියලා කියන කාරණා තේරුම් ගන්න නම් සාමාන්‍ය මේ සම්ප්‍රදාය කියන්නේ පැවිදි වෙලා වරුදු 20ක් ඉන්නකොට තමයි තේරෙන්නේ. අපිත් තාම ස්ථාවර කරමින් තමයි යන්නේ. අවුරුදු 20 ගියාට පස්සේ කියනවා මහා ස්ථාවර භාවයක් හම්බ වෙනවා. මහා තේර කියලා කියනවා. ඊට පස්සේ නම් ඉතින් ආයන්නේ සම්ප්‍රදාය කරලා තියෙන එක රැකගෙන යන එක තමයි කරන්නේ. ඒක එතකන් ඉන්නවා කියන එක නම් මේ වෙන්නේ මේ අධිරාජ්‍යවාදී ක්‍රමයක් පිළියෙල. ඉතින් ඒක තේරුම් අරගෙන ඒකයි මේකේ ලේ ඒකයි මේකේ රුධිරය කියලා තේරුම් ගත්ත කෙනාට ඕනේ නම් තමයි රැකගත්ත ඇති කරගත්ත ධර්ම දිගට රකින්න මෙන්න මේ වගේ දෙයකට කැප කරන්න. ඒක තමයි මට හිතුනේ මේ ගාථාව දිහා බලලා මගේ අදහස් වශයෙන් ඉදිරිපත් කරන්න. ඉතින් මම සම්බන්ධ වෙලා ඉන්න කට්ටියට ආරාධනා කරනවා මේ සම්බන්ධව තමතරන්ගේ භාවනා සම්බන්ධව තියෙන ප්‍රශ්න තියෙනවනම් සාකච්ඡාවට විවෘත සාකච්ඡාවක් මාර්ගයෙන් හෝ ප්‍රශ්න විචාරාත්මක රැළියක් විදිහට සම්බන්ධ වෙන්නේ කියලා. මේ මෙල්බන් පැත්තේ තියෙනවනම් ප්‍රශ්න ඉදිරිපත් කරන්න ලාල් මාත්‍යා. ආවලා ලැබවන ප්‍රශ්න අම්මා බලාපොරොත්තු වෙන ප්‍රශ්නයි කියලා. දැන් ලව් ගන්න නම් එහෙම ඉන්න ප්‍රශ්න වලද? හොඳයි හොඳයි. ගාමිණීගේ පරිවර්ත විඥානය කියලා. සමහරවිට විදර්ශනාවට දෙන්නේ නැත්නම් සමපිටද දෙන්නේ. මේ ප්‍රශ්නයක් ඉදිරිපත් වෙනවා මේ උපාසක මාත්‍යකින් මේ ධර්මදේශනාවකට සම්බන්ධ වෙච්ච මේ අනින්ද්‍රිය ප්‍රතිපද විඥානය කියන වචනයයි ඒ වචනය භාවනා ජීවිතේ සම්බන්ධ වෙන්නේ මේ සමථයටද විපස්සනාවටද කියලා. නැත්නම් ඒක මේ මේක හම්බෙන්නේ සමත පාරේ යනකොටද විපස්සනා පාරේ යනකොටද කියලා. ඇත්තටම දෙකේම සම්දිස්ථානයක් විදිහට කියන්න පුළුවන් අනිත්‍ය ප්‍රතිපද විඥානය කියන එක. ඒක ඔය පහුගිය දවස්වල බණ කියනකොටත් උගාක් වෙලාට මතු වුණා. මම හිතන්නේ මෙල්බන් නම් උගාක් වෙලාට ඒක සාකච්ඡා කරලා තියෙනවා. අපේ සාමාන්‍යයෙන් ඇහි පහළ වෙන චක්කු විඥානය කියලා සාමාන්‍ය අභිධර්ම උගාන එකක් තියෙනවා නැත්නම් ඔය අටුවා කතාවල තියෙනවා. ඇහි සුත්‍ර පිටකේ කිලිම සඳහන් කරලා තියෙනවා. ඇහැට හිත ගියා නම් අපි ඒකට කියන්නේ ඇහි පහළ වෙච්ච හිත, දකින්න හිත. ඒකට මේ තාක්ෂණික වචනේ පාවිච්චි කරන්නේ චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා විඥාන හයක් තියෙනවා. මේ හයට කියන්නේ ඉන්ද්‍රිය ප්‍රතිපද විඥාන. ඇහැට බැඳිලා තියෙන්නේ. ඇහැකින් ඉන්ද්‍රියට බැඳුණා පස්සේ චක්කු විඥාන, සෝත, ගාහන, ජීවා, කාය, මනෝ. ඉතින් මේක තමයි පෘථග්ජන ලෝකයේ 100%ක්ම වැඩ කරන්නේ. මේක හැබැයි මේ ආර්ය ලෝකයේ ඉඳලා බලනකොට පුතත්ජන ඉඳලා බලනකොට මෙච්චරම තමයි විඤ්ඤාණ ගොඩේන්නත් බෑ මනුෂ්‍යය කියන උතන පුතත්ජන කියන උතන අපි එක්ක ඇහි ඉවතන කොනතන් කණේ කුණාසි එක්ක දිවේ එක්ක කයේ එක්ක මනසේ ඉතින් ඒ ටික නැති වෙලාවක වෙනවා තද බල ගැඹුරු නිින්දේ ඉතින් ඒ තද බල ගැඹුරු නිින්ද නැති හැම වෙලාවකම මම ඉන්නේ ඇහි මම ඉන්නේ කණේ නාසයේ දිවේ කයේ කියලා මම පහළ වෙන තැන අවදි වෙන්න පුළුවන් එකම තමයි මනුෂ්‍ය විතරයි ඒකයි ඔය තිත්තං කරන්නේ සින්නවා සයානවා යාවතස දිගට මිද්දෝ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්ම මේනම් විහාරං නිදමා ඉඳගෙන වේවා හිටගෙන වේවා නිදාගෙන වේවා ඇවිදින් වේවා තතබල නිින්දේ නැති හැම වෙලාවකම සතියෙන් ගත කරන්න පුළුවන්කම තියෙනවා ඒ සතියට අලව දෙන්නේ මොකද්ද දැන් ඉන්නේ ඇයි දැන් ඉන්නේ කනේ දැන් ඉන්නේ නායි එහෙම නැත්නම් කියනවා හිත දැන් වැඩ කරන්නේ චක්කු විඥානය වශයෙන් නැත්නම් දැන් වැඩ කරන්නේ සෝත විඥානය වශයෙන් දැන් වැඩ කරන්නේ ගහන ජීවනයේ හිත විශ්මුණක් දාගෙන ඉන්නේ හැම වෙලාවෙම. ඒක ඉඳුරක් ඉඳුරක්ගේ මාර්ගයෙන් තමයි හිත ක්‍රියාත්මක වෙන්නේ ප්‍රකාශ වෙන්නේ. ඕන ප්‍රකාශ වෙන්න දැන් හොඳට දන්නවා නම් අපිට එක සත්‍යයක් අවබෝධ කරගන්න පුළුවන්. මේ භාවනාව කියන්නේ බුද්ධ ධර්ම වෙලා විපස්සනා නැතුව සිත සමාධිය වෙන්නේ නැති වුණා. එකක් දැනගන්න පුළුවන්. ඇහැයේ චක්කු විඥානේ වැඩ කරන වෙලාවට කන වැඩ කරන්නේ නැහැ. නාසය වැඩ කරන්නේ නැහැ. දිව වැඩ කරන්නේ නැහැ. කය වැඩ කරන්නේ නැහැ. හිත වැඩ කරන්නේ උන්නෝක තේරුම් ගත්ත දවසේ වෙනවා කොච්චර බොල් ජීවිතයක් ගත කරන්නේ පොඩි සැකිල්ලක් දැකලා අනිත් ඒවා තියෙනවා කියලා හිතාගෙන ගියාට හොඳට බලන වෙලාවක ඇහි මේ වැඩ කරන්න කියන එක අවබෝධ වුණොත් තේරෙනවා එලායි අපි බීරෙක් අපිට ගඳ සුවඳ දැනෙන්නේ රසක් දැනෙන්නේ කයට පහසක් දැනෙන්නේ හිතට මොනක්වත් දැනෙන්නේ දකින්නේ පමණයි ඒක තීකා චිත්තක්ෂණේ අහන්නේක් වඩපත් වෙන්න පුළුවන් වෙච්ච ගමන් දෙයක් නැතුව යනවා අහන එක විතරයි චක්කු විඥාන වැඩ කරන නිසා විඥාණයට එකවරකට එකයි කරන්න එක ඉන්ද්‍රියෙක්ගේ වැඩ කරන්න පුළුවන්. නමුත් මේක කොච්චර වේගයෙන් වැඩ කරනවද කියනවනම් ඔය බුදු සිරස්සත මේ වෙසක් එකට හයිකට ගියාම වටවල් කරකිනවා පෙන්නනවා. නමුත් කරකුණාට මොකද බල 100ක් තියෙනවා නම් සිරස්සතේ එකවරකට වැඩ කරන්න 20යි. ওই 20 තමයි කරකේ. ඒන්න තියෙන්නේ මුළු බල්බ් සියරම වැඩ කරනවා. නමුත් කරන්ට් එක දෙන්නේ 20කටයි. ඒ 20 තැන් තැන් වලට මාර්ගදී දුරව හරි විචිත්‍රව බලන්න බුදුරත් කරගෙන කියලා කියනවා. නමුත් බයිබ් 100ක් තියනවා නම් ඕකෙන් 100ට ගාණයි වැඩ කරන්නේ. ඒ වගේ තමයි අපේ හිතේ මේ ඉඳුරන් හයගෙන් එකයි වැඩ කරන්නේ. ඒකත් එක සත්‍යයක්. එකක් වැඩ කරනකොට අනිත් ඒවා 100ට 100ක්ම මැකිලාමයි, පර වෙලාමයි, මත ගෑවිලාමයි, කෙලවිලා. ඕක තේරුම් ගන්න බෑ. බනහලා හිතලා අනිවාර්යයෙන්ම සත්‍යමත් වෙන්න. උනාට පස්සේ තේරෙනවා මේ ඉන්ද්‍රිය ප්‍රතිපද විඥානයේ කාන්තෝ ඕක වැඩ කරන්නේ අපේ හිතේ හැකියාවෙන් හයෙන් එකක් විතරයි උපරිම කියන්නේ. ඉතුරු ඔක්කොම අංගයි, ඉතුරු ඔක්කොම කොරයි, ඉතුරු ඔක්කොම පුස්කාර දෙරලා තියෙනවා. නමුත් ඒකට සාදාවක් දකින්නේ මොකද අපි අර දැකපු හයෙන් එක මහා ලොකු කරන කටත් අරගෙන දැකපු දේ බලා ඉනකොට අපිට අවබෝධය ලැබෙනවා කණේ වැඩ කරන්නේ කියලා. උත්‍රාඥාතික කියන්නේ තෝ කියනවා දකින්න වෙලාවේදී දකින්න රූපයට මත් වෙනවා දකින්න බව පොඩ්ඩක් කරගන්න. අහන වෙලාවේදී අහන සද්දේට මේ ස්ත්‍රී පුරුෂ බව ප්‍රේමනාව භවනාව ලැබුව මගේ දැන් කනේ හිත තියෙන කෙනෙක් දැනගන්න ඕනෝකේ ගියොත් ඊගාව පියවර තමයි ඒකට යනකොට අනිත වැහෙන බව ගන්න. ඒකෝ තේිනවා මේ සම්පූර්ණ හිතෙන් උප්පරිමේ ගියත් අයින් ගයව. ඒකකොට නමුත් බලන්නකොට වෙන්නේ අපි හැම එකම වැඩ ගන්නවා. දැන් කම්පියුටර් ගත්තාම කම්පියුටර් 10000ක් අපේ මුළු ජීවිත කාලෙම වැඩ ගන්නවා. මොකද ඒක වාක් හැකියාව තේරුමකින් කිත්ත වැඩනවා. ඒ වුණාට අපිට වෙන්නේ අපි වගේ තුන් හතර දෙනෙක් වැඩ කොම්පියුටර් කරගෙන. අනිත් වගේ මේ මනුස්ස යන්ත්‍රේ ඉන්ද්‍රිය ප්‍රතිපදව තියෙනකොට 100ට 20 මේ 6න් එකයි වැඩ කරන්නේ මූල ධර්මාංගවල පෙළගෙන. අපි හිතමු මේක බුදු ඥානසේ දැනගෙන උන්වහන්සේ මතක් කරා. මේ චක්කුසෝත ධාන ජීව කාය මන කියන එකෙන් අල්ලන්න ලේසිම එක තමයි කාය. ඇහැලට මාරි හරිම ත්‍රිකෙස්. කන ආශේ ජීව කය කියන එකෙන් කයට හිත දාලා කායන ප්‍රශ්නාර දාන්නේ. දාලා කිව්ව පුළුවන් නම් විනාඩි 5 10ක් 15ක් කයෙම පවත්තන්න. ආනපන පවත්තන්න. පවත්තන්න මොකද වෙන්නේ? එන්නේ එන්නේ එන්නේ කයේ තිබුණු විඥානයත් එක තැනින් ගන්න. සද්ධාන වේදනාව විඳිනවා රස බලනවා. ඒව කියන අඩු වෙලා කයේ එකතෙන් වෙනකොට තේරෙන්න පටන් ගන්නවා මේ මුළු පද්ධතියෙම ෆ්‍රීස් වෙනවා වගේ ඇකිලෙන්න පටන් ගන්නවා. ඇත්තට පැත්තට අවධානය ගිහිල්ලා අපිට මේ ඇද්දක වහගෙන ඉන්නොත් මේ කය තියෙනවද නැද්ද අපිට කරා. ආනපාන එන්නේ එන්නේ එන්නේ පුංචි වෙනවා. ශබ්ද ඇහුනට ශබ්ද බාධා නැතු වෙනවා. වේදනා නැතනිය යනවා. හිතවිලි නැතර වෙලා යනවා. ආනෙතින් ගියාට පස්සේ තේරෙන්න පටන් ගන්නවා කයේ තිබුණ විඥානය තුනී කරන තුනී කරන තුනී කරන යනකොට අපි එනවා එක තැනකට ඒ අත්දැකීමන කියන දෙයන්නේ සම්පූර්ණ කයින් අපි අත්දකිනා මොකද්ද එක. ඉන්නවා කියන එක විතරයි උඩ තේරෙන්නේ. අනබඩ වැටෙන්නේ නැහැ. රූපත් නැහැ, රත්නත් නැහැ, ගඳත් නැහැ, රසත් නැහැ, පාසත් නැහැ, හිතවිලිත් නැහැ. අන්නෝතෙන් දැන කියන එක අනිංගේ ප්‍රතිපද විඥානය කියලා. ඒකට කියන්නේ ඉංග්‍රීසියෙන් කියන්නේ whole body experience කියලා. අන්නකෙදි ගියාට පස්සේ ඒක නෑ බෑ කියන්න බෑ. හැබැයි එහෙන් කනින් ආසෙන් දිවි නෙවෙයි එන්නේ. නෑ කියන්න බැරි තැනකට යනවා. මෙතනදී හැබැයි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ හිතවිලි මොකක්වත් නැති වුණාට විඥානේ 100% වැඩේ. උතෙන් දෙන්නේ නැතුව manussත්ය කියන එක තේරුම් ගන්න බෑ. උතෙන් දෙන්නේ නැතුව නිර්ආමිෂ සුඛය කියන එක තේරුම් ගන්න බෑ. උතෙන් එනකම තියෙන ආමිෂ සුඛේ රූප ශබ්ද ගන්ධ රස වලින් නවල සුඛේ. මෙතෙන් යනකොට රූප නැහැ, ශබ්ද ගන්ධ රස ස්පර්ශ නැහැ. නමුත් එන්න පටන් අර ගන්නවා විවේකජම් පීති සුඛං කියලා විවේකයෙන් හටගත්තා වූ පීති සුඛයක්. බුදුජානක දේශනා කරන ඕකටම අන්නේ ධිට්ඨ ධම්ම සුඛය කියලා. මේ ජීවිතය වශයෙන් ලබන්න පුළුවන් මුළු හිතම වැඩ ගන්න වෙලාවක්. හැබැයි තොරතුරු තාක්ෂණයක් නැහැ. තොරතුරු ගණිතයක් නැහැ. කියා ගන්න බැරි තැනකට යනවා. ඕක තමයි මේ සමතේ විපස්සනා මොතින් යන කල සමතින් ඉන්න පුළුවන්. හිත ඉබ්බා අඬු හය හිර දාගෙන ඉබ්බා අඬු හයම ඇතුළට දක්වනවා. ඇතුළට ගියාට පස්සේ ඉබ සජීවි නමුත් උට වැස්සත් එකයි බැවුවත් එකයි. ඉන්න පුළුවන් තත්යකට එනවා. මෙතෙන් ආවට පස්සේ අසත්පුරුෂයාට සීල නැති මිනිසයාට මේ ක්‍රමිකව වැඩ කරන දෙකට බයක් ඇති වෙනවා. එයාට දැන් ලෝකෙත් එක්ක සම්බන්ධතාවය නැති වෙන නිසා මේ ඇද්ද කරලා බලන්න හිතෙනවා. මේ කෑලිය ඇඟ තියනවාද කියලා ආනපාන මොකද උනේ? සතිය නැද්ද? සති සමාධිය නැද්ද කියලා තක්කු මුක්ක වෙනවා. සත්පුරුෂයාට අතුරක් ඇති වෙනවා. සත්පුරුෂයාට අතුරක් ඇති වෙනවා. දැන් මගේ හිත ඉඳුරංගෙන් ගැලවිලා දැන් මැදට ඇවිල්ලා. මේ මැදට ඇවිල්ලා තියෙන ගම මාගේ කරන්න ඕන, ආඩම්බරේ කරන්න, පුරුදු කරන්න ඕන කියලා සත්පුරුෂයා මේ අනිත්‍ය ප්‍රතිපද විඥානය කියන්නේ මේකද කියලා දැනගත්තොත් ඒකට ආශිර්වාද කරනවා. ඒකත් එක්ක ඉඳ හදනවා. කටි බිඳලා දාලා යන්නේ. ආහාර වේලක් නැති වුණත් වෙන මොනවා නැති වුණත් මේක රකින්න. ඒ කියන්නේ විවේක බුද්ධි හොඳට තියෙන මනුස්සයා. ඒක නිසා භාවනා කරලා මෙතෙන්ද එන එක එකක්. දෙක මේ ආපුගේ හරියක බව තේරුම් ගන්න මේක වර්ධනයටම ගෙනගතාවි. ඒ ඇවිදිනකොට මම දැකපු දේ තමයි අපි හිතනවට වැඩිය මේ නිස්සාරණ වෙනවට වැඩිය හුඟ පිටිසක් භාවනා කළොත් ඇවිල්ලා තියෙනවා. මොකද හුඟ දෙනෙක් නෝල් ගන්නවා. ආය යන නෝල් බඳින්න දැන් මට මේ හිතපු දන මතක නැති වෙනවා. හිතපු ගමන් නිින්දකට වැටෙනවා. නිකන් ගැසිලා වැටෙනවායි කියලා නානාත්ම ක්‍රම වලට ගිහිල්ලා මේක නැවත පිළියම් කරන්න මේක මේ මේ සක්කාය දිට්ඨිය කැඩෙනකොට මතුවෙන පළවෙනි අවස්ථාව කියලා දන්නේ නැහැ. මම ඇතෙන්දී මතක නැති වෙනවනේ. තන මතක නැති වෙනවා. හිතගෙන හිතගෙන මතක නැති වෙනවා. ආනාපානෙ නැති වෙලා යනවා. තොරතුරු කියාගන්න බැරි වෙනවා. නිකන් සමුගලේ දුර කඩලා ගියා වගේ උතනකට එනවා. ඕනෝකට ආවට පස්සේ ඕක හොඳ සංදිස්ථානය. ඕක හන්දට හිත තාවුරු වෙන්න ඕනේ. ඕක අගේ කරන්න ඕනේ. ඒක පැය ගණන් පුරුදු කරන්න ඕනේ කියන එක කියලා දෙනවනේ කියන දෙනව ඇවිල්ලා ඇති ගුරුවරු. නමුත් හැම කෙනෙක්ම බයක් ඇති කරගන්නවා. මේක හරිද? ඒක මම දෙන උපමාව තමයි මේ ගොඩබිම ඇවිදු මිනිස්සේ වතුරේ තියෙන ඔරුවට කොට වෙන්න හදනකොට ගොඩබිම හයියෙන් පය කියන කී මිනිස්සයා ඔරුවේ තිබ්බ ගමන් කකුල දෙදෙනවා. ඉතින් තිබ්බ කකුල අපව ගන්න. ඒක සාමාන්‍යයෙන් ඔය මේ මේ මේ බොළඳ චරිත චතුස් චරිතති ඒ වලට බෑ ඔරුවට කොට වෙන්න බෑ. ඔරුවට කොට වෙනවා කකුල තිබ්බ ගමන් අරක වෙවුන. ඉතින් කකුල ගන්න. ඉතින් තොකිය බන්නවා මේක වෙනවනම් ඉන්නේ යනවනම් යන්නේ මේ මොකද කරන්නේ? ගොඩනේ භාවනාවේ ඉන්නේ උතර තමයි. මේ කන පොළවේ ගිය මිනිහට අර තරලයට ගොඩ වෙනකොට ඉච්චිත ගාවේ නැති. ඕකට පරියම හරි ප්ලේන් එකක් ගිහිල්ලා අඟලෙක උස්සනකොට. ටේක් ඔෆ් කරනකොට කාටවත් හරියට දාන්න. ඒක දෙකක් නෑ. ඒක කියන ප්‍රතිසද කරගන්න ඔක්කොම හරියටම මේ මේ ක්‍රූ එකත් හරියටම ඇවිල්ලා ආසනේ ගන්න මොකද ඔයලා හෙල්ලුවොත් ප්ලේන් එක ගන්න බෑ. අමාරුම වෙලාව මුළු ගමනම අමාරුම තැනවල. මොකද සම්පූර්ණ බර පුරවලා තියෙන්නේ පෙට්‍රල් පුරවලා තියෙන්නේ රන්න වේගෙත් කියලා ඉන්නේ. ආයේ පාත් කරන්නේ. උන් ඔතෙන් ගියාට පස්සේ ඔන්න ඔතනදී මේ මේකට මම කැපවලා ජීවිත පරිත්‍යාගය මම මේක විඳින්න ඕනෑ කියලා මේක නොකිය ගමනක් ලැබුව අත්දැකීමක් මේ අනිත්‍ය ප්‍රතිපද විඥානය කියන්නේ මේක නම් ඒකට හිත තහවුරු කරගන්නවා කියන එක ඒක සම්පූර්ණ උපයීම නෙවෙයි උපයෝගයේ රකින්න එක හොඟක් කරනවා අද දැක්කත් හෙට වැටෙන්නත් ඉතියි. ඉතින් අනිත්‍ය ප්‍රතිපද විඥානය තමයි ජීවිතේ පළවෙනි වතාවට හිත තාමත්ම අක්‍රියයි මොකද 100%ක් අතයි. අන්තිම අක්‍රිය අවස්ථාව 100%ක් අතයි. ඊට පස්සේ කො සමාධියකට යන්න පුළුවන් ධානයකට එතකොට මේක ඉෂ්ටිත සාරව කර පැය ගණන් අදිෂ්ඨාන කරගෙන ඉන්න පුළුවන්. මේක අදිෂ්ඨාන කරනකොට හිටින්නේ නැහැ. මේක තමයි පුරුදු වෙන වෙලාවට තියෙන්නේ. ඊට පස්සේ මේකෙන් ගිහිල්ලි ඉවර වෙලා ඒක හොඳට හුරු වුණාට පස්සේ විපස්සනාවට යනවනම් අර මෙතෙක් කළා නැහැ කියපු ආනාපානිය ආයෙත් ලාවට යාන්තමට නිකන් මේ අරුණ වේලාවක පේනා වගේ යන්තම් පේන්න පටන් ගන්නවා. ඒ පේන්න පටන් අරගන්නේ ධාතු ලක්ෂණ වලින්ම තමයි. චලන විදියට පේනවා. කම්පන විදියට පේනවා. සහැල්ලු විදියට පේනවා. බර විදියට පේනවා. එතකොට මෙතන තහවුරු නම් තමයි හිටපු තැන තහවුරු නම් ඒ පේන හුස්ම රැල්ල අනුංගිකක් වගේ බලන්න. ධාතු වැඩක් විදිහට බලන්න. මොකද මේ මෙතන අර අනිංගේ ප්‍රතිපද විඥාන ලැබුව ස්ථාවර භාවයක් තමයි. මෙතන දක්කුණු වුණා. මේක පිළිබඳව අර ඔරුවට කොට වෙච්ච මනස වගේ චංචල කම්පන හිතක් තියෙනවනම් ඉදාපත් ගන්න යන්න බෑ. සමථයට වැඩි උඟක් අභියෝගාත්මක විපස්සනාට යනගෙන හැම පරියන්කේදී මෙතෙන් දෙන්නේ. මෙතෙන් ඇවිල්ලා එහා පැත්තට ගියාට පස්සේ තමයි මේ ප්‍රඥප්තියතර පරමාර්ථ ධර්ම වලට පොඩ්ඩක් දොර ඇරලා පෙන්නන්න. පෙන්වන එක නෙවෙයි ප්‍රශ්නින්ද දරන්න. ඒ වගේ කිසිම පුද්ගල ભેදයක් නැහැ, රසයක් නැහැ. මේ ධර්මතාවයකට පෙයි. ඉතින් ඒක මේ සාමාන්‍ය කියනවා නම් අනිත්‍ය දුක්ඛ නාම පේන පටන් අරගන්න ඔතන එහාට. ඉතින් ඒක පේනකොට හොඳ දෙනෙක් බයයි. බය නම් කියන්නේ මේ ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ රත්තරන් වගේ දෙයක්. දිව්‍ය ලෝකයක් වගේ එකක්. පුරයක්. හම් වෙන්නේ උනාට මොකද්ද? බලන්න බැරි ප්‍රිය කරන්නේ නැති අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙයක් වෙන්න. ඒ නිසා දකින්න දේ කවදාකවත් ගුරුවරයාට කියන්නේ හිතන භාවනාව කියලා කියනවා. ඒ නිසා ඔය අනුජපරිපරි විඥානයේ යහපතට ගියාම දේවල් වල තියෙන පෞද්ගලික ලක්ෂණ නෙමෙයි පේන්නේ. දේවල් වල තියෙන පොදු ලක්ෂණ. පොදු ලක්ෂණ දකින්නකොට එකක් වෙනවා. හැම දෙයක එක රසයන. ඒකට භාවනා ප්‍රිය නැතු වෙනවා. සමහර ලාට පරියන්ක ඉන්නකොට එකපාරට කඩාගෙන වැටෙනවා. පාට අතපය විශ්ින්න පටන් ගන්නවා. නිකන් මේ කවුදෝ හදපු ප්‍රෝග්‍රෑම් එකට මේ ඇඟ වැඩ කරනවා වගේ තේරෙන්න පටන් ගන්නවා සමහර වෙලාවට. ඒක එතකොට මොකද මේ හිතනවා මේ වැරදි ලක්. එහෙම නැත්නම් මේ බුදු දෝෂයක් නැත්නම් කවුරුහරි වුණියම් කරලා නැත්නම් කවුරුහරි මට මොනවද කරුණා කියලා තමයි කියන්නේ. අනිවාර්යයෙන් ඒ එතෙන්ට ඔය කියන එක මොකක් හරි මේ වැරදි නිගමනයකටපත් නොවිච්ච කෙනෙක් හැම කෙනෙක් මොකක් හරි විදිහට වැරදි නිගමනපත් වෙනවා. හරියට අහලා නැත්නම් භාවනා කරනකොට ඒ වෙනදී හරියට කියලා දක්ෂ ගුරුවරට අහුවෙලා ගුරුවරට කියලා දුන්නොත් නම් තේරෙන පටන් අර ගන්නවා. ඕකටයි අපි මේ මේ නේද අතහැරලා වස්තු අතහැරලා මේ පරිශීලිත බැස්සේ. ඕක මේ සෙනඟ වැඩේ වෙන කන බෑ. කිරුවොත් පිසු ඩබල් කරනවා මිනිස්සු කිව්වොත් ඔවුන් කියනකොට තමයි භාවනා කරපන් තිසර කියන්නේ. භාවනා කරවන සෙලකට ගියාම කියනවා ළමයි කම් වෙන්නේ විලිරු දානට. මේ කම්පෙන් නම් ඉතින් දොළ දුකක් එනවා. ඒක ඉතින් දන්නවා ළමයි හම්බෙච්ච කට්ටිය දන්නවා. එහෙම නැති වුණොත් ඉතින් මේ බදේ බබවතට වෙලා මේ උදේ මොකද වමන යන්නේ. ඉතින් අනිජපටිපද විඥානේ පිළිබඳව හැම ආගමකම කියලා තියෙනවා. උගා කියලා හිතලා තියෙනවා කෙලවර කියලා. සර්වඥාන්සේ විතරක් කියලා දෙනවා ඔබ තමයි භාවනා පටන් ගන්න. ඔතනින් එහාට පස්සේ තමයි භාවනා ලෝකේ තියෙන්නේ. ඔතෙන් එන්නයි අපි මේ ආරම්භ ඔතෙන් දෙන්නයි අපි මේ සක්මන් කරනවා. ඔතෙන් දෙන්නයි අපි ඒක අරමුණක් ගන්න වැඩ කරන්නේ. මේක හොඳට හුරු කරගත්තට පස්සේ අනන්‍ය කරනවා ඉඳගෙන හිටියත්, ඇවිදගෙන හිටියත්, ගමනක හිටියත් ඔතෙන් දෙන්න පුළුවන්. ඒක කාලයක් ගියාට පස්සේ හුරුවක් එනවා. ඒ වුණත් මේ වගේ ආරණ්‍ය වාතාවරණ දෙනවනම් මේක නැවතනට මතක කරගැනීමේ හුරු පුරුදු ඇති වැඩි වෙනවා. එහෙම නෙවෙයි හැබැයි. ඒක අවශ්‍ය කරන්නේ මුලදී ඒක අතු උනාට පස්සේ මේ තේරෙන්න පටන් ගන්නවා හැම වෙලාවෙම මෙන්න මේ කියන සමාජ තත්ත්වයේ හිතේ යට තියෙනවා. උඩ තමයි රූප පේන සද්ද ඇහෙන කලබලෙ තියෙන්නේ. ඒ කලබලෙට අන්ධෙක් වගේ හැසිරෙන්න ගන්නවා නම් රූප පේනකොට අන්ධෙක් වගේ හැසිරෙන්න ගන්නවා නම් සද්ද ඇහෙනකොට පීරෙක් විදිහට හැසිරෙන්න ගන්නවා එක පාට හිත ගිහිල්ලා අර පුරුදු කරපු යටිතලයට නම්පත් කරපත් වෙනවා. පත්‍ත්‍යා මේ නාඩගමෙන් ගපාඩට ගිහිල්ලා තමන්න මේ පුරුදු ආරසාව පුරුදු සමාජයට යන්න ඊට පස්සේ සමහර වෙලාවල් වලට ඒක කෙලින්ම විපස්සනා නිමිත්තක් වඩපත් වෙනවා. මේ පටාචාරාවට ඉතින් ඥාන මේ කාටද කිසాగෝතුමීට වගේ උනේ ඒකයි. ඒක පහට කරොත්නේ ඩක්කලා බස්සනවා මේ ඉන්දිය මට්ටමේ ඉඳලා කෙලින්ම බස්සනවා මෙතන. බස්සනවා කියන ඔය උඹට ඔතෙන්ද තක්කොච්ච ඉච්ච කාරණා දැම්බලා ඕක තමයි අනිත්‍ය කියලා කියන්නේ. ඕකයි දුක කියලා කියන්නේ. ඕක අනාත්මයි. ඉස්සෙල්ලා හිතේ මට වෙච්ච අභාග්‍යයක්, මට වෙච්ච බංකොලොත්කමක්, මට වෙච්ච රෝණියමක් කියලා. අන්තිම බණ්ඩර වෙන එක මනසත් ලක්ෂණ. ඉස්සර දැකපු මේ ඉන්දිය ප්‍රතිපද විඥානයේ දක්ව දක්ම නෙවෙයි, ඒ සමාජ විද්‍යාව දිහා අනිත්‍ය ප්‍රතිපද විඥානයේ බලන. ඉතින් අර තක්කමුක් වේදී කලකොල වෙලා, අන්දමන්ද වෙලා මේ හිත අවුලුනොත් මේ දෙක කලපගන්න බැරි වෙනවා. මේ දෙක කලපගන්න සතිය කලබල ඉන්දිය ප්‍රතිපද එකත් හොඳට සතියෙන් බලන්න. අනින්ගේ ප්‍රතිපද තත්ත්වයට යනකම් සතිය ගිහිල්ලා දෙක දිහා බලන බලනකොට පේනවා එකම අරමුණක් සම්මතෙන් බලනකොටයි අනින්ගේ ප්‍රතිපද බලනකොටයි ඒක නිකම් මොකුත් නෑ මේ ඥාන කෙනෙක් දිහා පිරිමිකේ ලස්සන සුරූපී ඇඳගෙන ඉන්නකොට බලනකොට රාම අදහසක් කපල කරලා කැලිටිස් එකට වෙන් කරලා පෙන්නුවාට පස්සේ ඒක පිළිබඳව ඇති වෙන බයලවන ජුගුප්සා ජනක ගතිය අතර දෙක ගලකවුවොත් තේරෙන පණ ගන්න එකම ගෑනිකම ඒ දෙක දකින්න තමයි අපි ඔය මේ සතියෙන් ඉන්දිය ප්‍රතිපදයෙන් පටන් අරගෙන ආනාපානෙන් හෝ පිම්බිමැකිලිමින් අනිත්‍ය ප්‍රතිපද තත්ත්වේ දක්වාම සම්චිත්තාමත්ව තුනිටන්ට එනකන් සතිය අකන්න පවත්වන්න. හන්දනේ පස්සට කිව්වොත් මම මේ කතා කරන්නේ. ඈ? ඊට ප්‍රශ්න අහන්න බෑ. මම ඒක අනින්ගේ පරිපරිවර්තනය ඒක දකින්න ලැබෙන්නේ ආනන්ද ධර්මනාදී ත්‍රිදර්ශනා වාමනදී කියනකට. ආනාපාන සතිය කියන්නේ නම් ත්‍රිදර්ශනා දෙකටම පොදු එකක්. ආනාපානෙත් යන්න පුළුවන් මතකද? පිම්බීම හැකිලිමුත් යන්න පුළුවන්, සක්මනේදීත් යන්න පුළුවන්. පෙර ආත්මවල ගිය කෙනෙක් නම් ඔය මොකක්වත් නැතුව ඕනම අරමුණ කියනවා. එයා ඉන්නේ එතනම තමයි. ඒ අර ඉන්දිය ප්‍රතිපදයට ගියාම ආගන්තුක තැනකට ගියා වගේ තියෙනවා. රූප බලනවා, ශබ්ද අහනවා, ලෝක මට්ටමේ ඉන්නවා. ඒත් විවේක වෙච්ච ගමන් ටක් ගාලා හිත බහිනවා. අඩියට බැඳිවෙලා මේ මේකෙන් ඇක්ටිවුලට අන්දෙක් වගේ ඉන්න පුළුවන්. රූප හැමුණාට බීරෙක් වගේ ඉන්න පුළුවන්. දැනුම තිබුණාට මෝඩෙක් වගේ ඉන්න පුළුවන්. ඉතින් ගියාම කොන්ද බණකන් ජීවිතයට බේරෙන්න පුළුවන්. මල මිනිහක් වගේ ඉන්න හැම වෙලාවෙම බලන්නේ අර යටමට මේ ජීවිතය. ලෝකෙක හිතියට ගැලිලා නැහැ. නිලුමකට නිලුම් පත්තට හම්බෙච්ච වතුර වගේ ලෝකෙට පේන්න තියෙන්නේ වතුර ගෑවිලා තියෙනවා කියලා. ඉලුම්පත හොදනවා වතුර වගේ හෙලිය. ගෑවිලා නැහැ. මේ දෙකම දන්න කෙනෙක් ඒක ගුරු පඬිසන්සේ කියන්නේම විනිශ්චයකාරවරයෙක් නම් අනුමාන මේ දෙක දරගෙන තියෙන්න ඕනේ කියලා විනිශ්චයක් දෙන්න ලෝකෙ පිළිවෙල. නැත්නම් මොනවද ඔයාගේ විනිශ්චයදි වෙන්නේ? මිනිහා දන්නේ ඉන්දිය පරිපද්ද විතරම ඊර්ෂ්‍යා ක්‍රෝධමාන පැත්තේ. මිනිහත් තියෙන්නේ වැඩිකාරයක් ක්‍රෝධමාන පැත්තේ, නිවැරදි කාර්යයක් නැත්නම් ඒක. යම් කිසි කෙනෙකුට පුළුවන් නම් මෙන්න මේ අනිත්‍ය ප්‍රතිපද විඥානය නැත්තම් නිරාමිස සුඛේ දකින්ද ඒ මනුස්සයාට පුළුවන් ලෝකේ දිහා බලලා වෙන කෙනෙක් නොදැක්ක ගැඹුරක් දකින්න. ඉතින් ඒ හැම විනිශ්චකාර වේලකටම සමත භාවනාවේ හෝ විපස්සනාවේ මේක කියලා දෙන්න ඕනේ කියලා තීව්‍ර වෙලා නැහැ. රජවරුන්ට කියලා දෙන්න පුළුවන් නම් ෂෝක්. ඔය වෙලා නැහැ. ඉතින් අපි වගේ නිකන් කංජයිලා ගම පහනා කරන්නේ. ඉතින් අපි කිව්වර අන්නේ නැහැ කවුරක්වත් අහන්නේ ඒක හරි හොඳයි. අපි වැඩක් කරනවා අපි අනේකයි තියෙන්නේ. ඒ නිසා මේ අංජ ප්‍රතිපද විඥාන தত্ত্বය පරිශ්‍රම වලට දාලා ඒගොල්ලෝ දැන් මේ මේ ට්‍රාන්ස්පර්සනල් සයිකොලොජි කියලා මේ Taman තුලම තියෙන පෞරුෂත්වයේ පරිණාමයකටපත් වෙන්න පුළුවන් එක ජීවිතයක් ඇතුළත කියන එක පරිශ්‍රම වගේ කරනවා. ඒකෙදී මැද තලයේ වශයෙන් අරගෙන පෙන්නන්න ඕනේ අංජ ප්‍රතිපද தত্ত্বය හැමෝටම යන්න බෑ. යන්න බැරි හේතුව සීලය දුර්වලයි. Taman පිළිබඳව හීනමානෙන් ඉන්නේ නැත්නම් අතිමාන. ඒ කාටවත් උදේ නෑ. සාමාන්‍ය මැදපන්ති මිනිහෙක් වෙන්න. සාමාන්‍ය පොළොවේ ඉතින මිනිහෙක් වෙන්න. එයාට ඥාන දරන්න පුළුවන්. මේක බුදුමහත් තියෙනවනේ, සීලෙත් තියෙනවනේ, සාකච්ඡා කරන්න ඕනේ. එළුවර පස්සේ තේරෙනවා මෙන්න මෙතන අම්මා තාත්තා නොදන්න තැන. මෙතනින් ඕනනම් එහා පැත්තට යන්න පුළුවන්. පරමාර්ථ පැත්තට ඕන මේක කාමක ප්‍රශ්නයක් නෙවෙයි. මෙතෙන් දෙන්නේ. මෙතෙන් මෙතෙන් එහා පැත්ත තමයි බුදුජානනාථ කියව පණිවිඩය තියෙන්නේ. මෙතෙන් එනකම් ඕනේ ආගම කියන්නේ. මේකේ දේශනා කිව්වා ආගන්තුකෙක් කල්ප කියන්නේ ඕක ඔතෙන් ඩාල පුළුවන් ගියාට පස්සේ සත්පුරුෂ සූත්‍රයේ ගා සූත්‍ර සඳහන් කරතියි ඔය தත්ත්වයක් මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියන විතරමයි බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ ඔතෙන් ගන්නෙ කොයි ආගමෙත් කියලා හැබැයි ඒ වගේ પરම්පරාව ගිහිල්ලා ඒ වගේ තොරතුරු ගන්නේ ආගමේ තියෙන රාම විතරයි තියෙන ඇතුළේ පණිවිඩේ නෑ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩේ තියෙනවා ඒ නිසා ਉਹ බෞද්ධ හිතන්න මේකයි පණිවිඩය කියලා. මේක නෙමෙයි පණිවිඩය. මෙතනින් තමයි සුදුසුකම් ලැබෙන්නේ. ඊට පස්සේ තමයි බුද්ධ ඥානදී ලෝකෙ දිවත් කරපු විපස්සනා ප්‍රපංච ධර්ම ඔක්කොම එන්නේ පොතන අමාරු කරා. පොතෙන් ගියාට ඕකෙන් ආඩම්බර වෙන්න එපා. ඕක මගේ කියලා ගන්නවා. ඕක මානව ධර්මයක්. පොදු මානසික තත්ත්වයක් කියලා මම නෙමෙයි මගේ නෙමෙයි ආත්මෙ නෙමෙයි කියන්නේ බුදු ඥානවසේ මේ ලෝකෙට පහළ ලබන්නේ. දැන් අද බෞද්ධයන් ප්‍රශ්නේ තියෙන උතින් ලියා ගන්න බැරුවයි. දෙන්න තියාගන්න බෑ. ඔතෙන් තියාගන්න බැරි මොකද ඕකත් මහා ලොකු දෙයක් කියලා කතා කරනවා. ඇත්ත තමයි ලොකු දෙයක් තමයි. නමුත් ඒක මේ මේ මේ අනිකුත් ආගම් වල තියෙන ඕන කෙනෙකුට යන්න පුළුවන් එක්ක පෙරපාරට තියෙනවා. එහෙම නැත්නම් මේ ජීවිතේ දවස් 10ක් හදලා දාලා ෆුල් ටයිම් දාලා ඕක පොඩ්ඩක් උරගාලා බලලා තියෙනවා. මගේ ඉඩමේ මණිකක් තියෙනවා. මටත් මේකේ අයිතිය තියෙනවා. ඊට පස්සේ ඒක ඒක ඊට පස්සේ අර සමහර රූපවල සඳහන් කරනවා මේ ලෝකේ මේ පෘථක් යන විදිහට රහත් මිනිස්සු ඉන්නවනම් මගේ පෞරුෂත්වයෙන් ඇති වැඩේ මොකද ඕක බලන්න නැතුව කියලා ඒක හොයනකම් පෞරුෂත්ව දෙන්න පටන් ගන්නවා ඒ පුද්ගලයාට ඕන දැනට ඒක අත්හදා බැලීමේ ඒ පුරුෂ ධාමයේ පුරුෂ ධෛර්යයේ පුරුෂ පරාක්‍රම එන මේ මෙපිට තියෙන පුරුෂ පරාක්‍රම වගේකුත් තියෙනවා ජීවිත කරන්න ගහ ගන්න රටවල් දිනා ගන්න වස්තු ලබන්න ඒවා තේරම බුදුරජාණන් සඳහන් කරන්නේ මේ කාමක ලාමක වේවා මේ සඳහා ගන්න පුරුෂ ධෛර්ය පුරුෂ කලාක්‍රමය ඒක මේ සංසාර චක්‍රෙන් ගැලවීම සඳහා ගන්න එක. ඒක ඇත්තටම අනෙක් ආගම් වල දිය වෙලා කියලා කියනවා. සෝදාපාරුවට ලක් කළා මොකද ඒ වුණ ධර්ම ඇතිකම නිසා. නමුත් බුද්ධ ආගමේ රැකිලා තියෙනවා. ඉතින් අපිට වෙලා තියෙන්නේ අපිට තියෙන ආගමේ ඒව කතා කරන ධර්මයක් තියෙනවා. අපිට ඉස්සල්ලාම ඒ ඒ සමාජයේ සමාජිකත්වයේ ගන්න අපි මේකට කැපකිරීම කරලා ඥාතින් කැප කරලා වස්තු කැප කරලා ජීවිතේ සුළු කාලයක් දාලා සමහරව ගොඩක් කල්ලාගෙන මේක පුරුදු කරගත්තට පස්සේ නම් තේරුම් ගන්න ආධ්‍යාත්මික කියන්නේ ආගමික ජීවිතය කියන්නේ මොකක්ද කියලා. දැන් ප්‍රශ්නෙන්ට අපි ගා ධර්මපද ගාථා අපි ඉන්න දෙක ඉවර කරමු. හලෝ තෙරුවන් කරණයි. මේ ප්‍රශ්න තියෙනවා ඉදිරිපත් කරන්න නැත්නම් අපි තව ධර්මපද ගාථාවකට යන්න හදන්න. කතා කරනකොට ඒ සංවිස්ථානයේදී ධ්‍යානපත්ක කියව විපස්සනාව විපස්සනා කියලා නැති වෙනවා නැත්නම් දාපුලක්ෂණ බැලිම දෙයෙන් කරනවා කරනවා අවශ්‍යතාවය ඇත්තට මේක මේ යෝගාවචරයට තීන්දුව කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ඒ අනිජ්‍ය ප්‍රතිපද විඥානය කියන එක එහෙම නැත්නම් අපි අර මදහත්තන්ට ගියාට පස්සේ ඒක හොඳට පුරුදු කරන්න ඕනේ පැය එකමාර දෙක වගේ ඉන්නේ එතකොට ඒ පුද්ගලයාගේ උපනිෂේ සම්පත් වල හැටියට ඒ පුද්ගලයාගේ ගෙනාපු ධම්ම ගතිවල හැටියට විපස්සනා හෝ සමතේ පේනවා. ඒක ගුරුවරට තීන්දුව කරන්නත් බෑ. ඒ යෝගාවචරයට කල්ලාතෝ තීන්දුව කරන්නත් බෑ. ඒ නිසා ඉස්සල්ලාම ඕන කරන්නේ මේ සම්දිස්ථානට එන්න ඕන. අවිලිවරලා ස්වභාවිකව යන අතට යන්න දෙන්න ඕන හිතර කිසියම් මෙහෙවීමක් නැතුව. ඒකයි ඔය භයානකමක් කියලා තියෙන මේ සමත උගන්වනවා විපස්සනා උගන්වනවා කිව්වොත් ඔතෙන් ගියාට පස්සේ කරත් ඉස්තර වෙනවා ගුණා කියන්නේ. ඒ ගුණා ඉස්තර වුණා නම් ගමනේ. ඒක ස්වභාවයෙන් එන්නාරින්න දෙන එක තමයි වඩාත්ම ඥානාන්විත ක්‍රියාව. ඒ නිසා එතෙන්දි සමතේදී විපස්සනා කරනවාද විපස්සනාදී සමතේ කරනවා කියලා කියන්නේ අලුතෙන් යමක් අඳුරලා දෙන්න ගියොත් ඇති කරන සංකීර්ණතාවයකට. හොඳම දේ තමයි වැලෑන හැටියට මැස්ස ගන්න එක තමයි තියෙන්නේ. ඉතින් ගියාට පස්සේ හොඳට බලන්න ඕනේ හිත යන්නේ අර්ථ සමාධියක් පැත්තට ප්‍රීති සුඛ ඒකාග්‍රතාව වශයෙන් යනවද? එතන ධාතු පංචකාරය මත වෙනවා. මේ දෙකම අර මෙතෙක් කියලා නැහැ කියපු ආනාපානෙ තුලින්ම ඒ යෝගාචරයට පේන්න පටන් ගන්නවා. ඉතින් මෙතෙන්දී ඒක ඉස්සල්ලානේ මේ යෝගාචර සාමාන්‍ය මේ தත්ත්වයට හොඳට හිත ගුරු කරලා පැය භාගේ හැමාර විනාඩි 35 40 වශයෙන් දික් කරන දික් කරන යනකොට ගුරුවරයාත් බොහොම උනන්දුවෙන් අහගෙන ඉන්නවා මේ කියන කතාවේ. මෙයාගේ තියෙන්නේ මේ ඇතිවෙච්ච අර ඒකාග්‍ර බව. එනත්තම් හිතේ තියෙන ඒකතංකමට ඒකට බැහැගෙන සතුට විඳින ධිට්ඨ ධම්ම සුඛේතන එන්නේ එන්නේ ආලෝක සංඥාව වැඩි වෙලා ඒකාග්‍රතාවය වැඩි වෙලා කාණ ශක්තියක් වගේ ගිහිල්ලවල අර්පණ සමාධියට වැඩෙනවා. ඒකත් ගුරුවරයා හොඳට තේරුම් අරගන්න ඕනේ. එහෙම නැත්නම් මේ අර ඒ අනිජ්‍ය ප්‍රතිපද විඥානේ ඉඳද්දී මේ කයේ පවතින බර ගති, හැලු ගති, සිසුන් ගති, නැත්නම් ආනාපානයේ පවතින උණුසුම් ගති, සිසිල් ගති තාමත්ම මේ සූක්ෂමව නමුත් නෑ බෑ කියන්න බැරි පිස්සුකමකින් පේන පටන් ගන්නවා. ඉතින් එහෙම පේන්න පටන් අර ගන්නවා නම් ඒ කියන්නේ විපස්සනා පැත්තට සංයාවක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ අන්තිපටිපද විඥාණයට ගිහිලා ඒක තහවුරු කරගන්නකම් ඒක වශී කරගන්නකම් හරිම අමාරුයි මේ යෝගාවචර සමතත විපස්සනාදි කියලා කියන්නේ. ඒක ගණ්ඩත් හොඳ නැති වගකීමක් කියලායි අපේ ඥානාරාම ස්වාමීන් මතක් කරලා තියෙන්නේ. දිගට මේ தත්ත්වෙ දෙන්නේ. එනකොට එනකොට හිත තෝරලා යන්න පටන් ගන්නවා. ඒක අද මේ මේ සාමාන්‍ය පොදුවේ භාවනා උගන්වන්න ගියාම අතුවෙන ප්‍රශ්නයක් තමයි. මොකද හුඟව දෙනෙක් ඉල්ලනවා අපිට විපස්සනා උපදෙස් දෙන්න කියනවා. සමත උපදෙස් දෙන්න කියලා කියනවා. ඉතින් කොයි එක දෙන්නේ කොහොමද අපි දන්නේ මොනවද? එයාගේ තියෙන චරිත ලක්ෂණ මොනවද? උපනිෂද් සම්පatti දන්නේ නැහැ. ඉතින් හොඳම වෙලේ තමයි මොනවාක්වත් නැතුව කියන ආනාපානි කරන්නේ. කරලිවල විතර කියන්නේ. කියනකොට තමයි අල්ල ගන්න පුළුවන් වෙන්නේ එයාගේ ස්වභාවික නැමියාව කොහටද යන්නේ කියලා. ඉතින් ඒක ඇත්තටම මහජී සායර ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා මේ කාරණාව යම් කිසි කෙනෙකුට ඉරවුල්ව තේරුම් ගන්න පුළුවන් නම් ගුරුවරයෙක් නැතුණත් භාවනා කරන්න. ඒ තරමටම මූල ධර්මානුකූල මේකත් දන්නවනම් කාරණාව ඒ පුතුලට පුළුවන් තමන්ගේ ආයෙත් මේ හිත ස්වභාවයෙන් තිබ්බහම යන්නේ කොහේටද කියලා එන ලක්ෂණෙන් අල්ලන්න. ඒක සාමාන්‍යයෙන් කියන්නේ ශිෂ්‍යයාට නෙවෙයි ගුරුවරයාට වගේ කියනවා. ගුරු ඒකයි කමඨා සුද්ධ කරනකොට ගුරුවරයා නිතර අහගෙන ඉඳලා බලන්න. නමුත් අර මේ විපස්සනා පොත ඉස්සලා නොලියන්න උන්වහන්සේ තීන්දුව කළා පස්සේ ඥාන ඥාන මේ පෝණික ස්වාමීන් වහන්සේ ඉල්ලලා තියෙනවා. සායනාච් මේක නැති වෙන්න දෙන්න බා ලෝකෙට මේක මතු කරන්න ඕනේ කියලා. ඊට පස්සේ අකමැත්තෙන් අවසර දීලා පෙරවදනේ කියලා කියනවා සමහර ඥානාන්විත කට්ටියට මේ තොරතුරු හොඳට දන්නවනම් මේ තමන්ගේම භාවනායන උපදේශ උපදේශ නෙවෙයි අත්දැකීම් Tamanටම කියවගෙන හරි පාට දාගන්න මේක උපදෙස් මේ ආධාර වෙන්නත් ඉඩ තියෙනවා. එහෙම අය තමයි ඔය ඔක්කටි තඤ්ඤු විපංච තඤ්ඤු කියන මේ තීක්ෂණ බුද්ධිමත්තු කියලා කියන්නේ. එයාට තේරෙනවා මට Taman පිළිබඳව Taman අනුන් දිහා බලන විදිහට බලන්න පුළුවන්. Tamanගේම අත්දැකීම ගුරුවරයා බලන බැල්මෙන් බලන්න පුළුවන් තරමට විපස්සනා දියුණු නම් විවේචනාත්මකව බලන්න පුළුවන් නම් කමඨාසුත්ත කරන්න වෙන කෙනෙක් නැතුමන කමන්නේ. හැබැයි එහෙම කලාතුරකින් කෙනෙකුට පුළුවන් මේක. නමුත් ඒක මූල ධර්මානුකූලව පිළිගන්න පුළුවන්. කොහොමද හොඳ ප්‍රශ්නයක් ලාල් මහත්තයා. අපි භාවනා කරන්නේ නැතුව නිකන් ඉන්න වෙලාවේ නේ. ඒක තමයි පීය ගන්න වෙන්නේ. කලේ තියලා අරලන්න වෙනවා. මේ ඔය ප්‍රශ්නේ සාමාන්‍ය මගේ ඔය ඔය කියන தත්ත්වෙ උගක් ඔය මම හිතන්නේ අපි මෙල්බන් වලදී ගොඩක් සාකච්ඡා කරා. ඒක නිසා එච්චරම අලුතෙන් ඉගෙන ගන්න දෙයක් නැත්තේ නෑ. මෙල්බන් කට්ටියට. හොඳයි එහෙනම් අපි මේ ඒ ඒ නිදාන කතාවටම අයිති අනික් ධම්මපදේ ගාථාව ඉදිරිපත් කරගන්නවා. කාලේ ප්‍රෝජන ගැනීම සඳහා ප්‍රශ්න නැහැ කියන පදනම ඉඳගෙන. දෙවියන්ගේ දැකීම ලබන තැනැත්තා වහන් එක්තරා වහන්දෑනමක් අරබ රජගහනුවර වේලු වෙන අපලාග අපලාභෝ පිචේ වික්ඛු සලාබං නාති මඤ්ඤති සංවේදේ සංවේ දේවා පතං සම්ති සුද්ධ ජීවින් අතන්විතං අන්වය වික්ඛු අපලාභෝ අපිචේ සලාබං නාති මඤ්ඤති සුද්ධ ජීවින් අතන්විතං තං දේවා වේ පතං පන්ති වාචය කමාලන සුදු ලාභයේ පාස්කොට නොසිතිය යුතු කේසිතු දිවිසාතුම ඇති මහානාට දෙවියෝ පස්සත් අර්ථ ඇවිතේ සුදු ලාභ ඇත්තේද ඉතින් කමාලන මේ සුදු ලාභයේ හෙලා නොදකීද උසස් පාස්කම් නොබලා දෙපිවෙලින් අනුගේ දොරදොර වැඩ සිට දුප්පත්මකක් පවනට සදහ ඇති පවනට සුදු හෝ කටුක වූ දෙයක් ලැබුවා කමාලන ඒ සිවුරු පිටු පෑ එයට අවම නොකරේද පහත් කොට නොකල කයිද ලබදෙහි සතොත් වේද පිරිසුදු දිවි පෙරක් ඇති සිවුරු පිටු පෙරසම් ගිලන්පත යන සිව්පතෙහි ගිජිනොමි අනුමතනිකව කෙලෙන දිවි පැතු මැදි නාලසතු මේ මහා නාට දෙවියෝ එකතියෙන් අපලාභ කුරුලාල ඇත්තාය යම් පැවිච්චෙක් පහත් කුල හෝ දුප්පත් කොරපත්කම් හෝ නොසලකා ගෙපීමකින් හැතිර සුදු වශයෙන් හෝ කටක වශයෙන් ලබන ලාභය සලාවන් සිය සිය තමාලද ලාභය චීවර පින්දපාද සේනාසන ගිලාන පච්චය සිවුරු ආහාර සෙනසුන් ගිලාන්පස යන සිව්පතය සුද්ධා ජීවින් පිරිසුදු නිවරද දිවි පැවැත්මය මල මලවක 11 තන ගයි විවරණය බලන්න අතන්දිකම් නාලකමය පිණු පිණිස හැසිරීමෙහි නොමැරි බවය දේවාවේ පසංසන්ති දෙවියෝ එකතියින් පසසත් සැසඳීම සෝමනස්ස ගුණ වෙතිසා ගැනීමය ක්‍රෝධවංග දසවන්න ගයේ දියන්නේ බලන්න සමානත් ලාභයේ පහත්වට අනුන්ට ලැබෙන ලාභ කැමැතිව හැපිගෙන සැවැයිදා සමාධියට නොපැමිණෙන බවද සමානත් ලාභය සුදුවත් පහත්වට නොසලකන පිරිසුදු දිවි පැතුමේ කැයිදාට දෙවියන් අසසන බවද දක්වා මේ 6 වෙනි 7 වෙනි දිග වදාළසේක ඒක තමයි ඊළඟ කතාවට. අත්‍රේ ඒ ඔය මේ දෙවෙනි ගාථාව නම් පැහැදිලිවම අරියවංශ සූත්‍ර දේශනාවේ පිළිපර දැක්වීමක් වෙන්නන්නේ අරියවංශ සූත්‍ර දේශනාවේ සඳහන් කරන්නේම සිව්පතේ පිළිබඳව පිළිපැදිය යුතු ආකාර සන්තුට්ඨෝ හෝති iterator ජීවරේන ත්‍රිජීව ජීව සන්තුට්ඨ්‍යාත වන්නවාදී කියලා ලදයන් සිවුලකට සතුට වෙන ගතිය ලදයන් සිවුරක වර්ණ ගුණ කතා කරන ගැතිය තමයි මේ ආර්ය වංශය වශයෙන් පෙන්වන්නේ. ඊට පස්සේ එහෙම තමන් ලදයන් සිවුරකින් සතුටු වෙනවා කියන්නේ වෙච්ච මොකක් හරි එකකින් සතුටු වෙනවා. ඒකේ ගුණ කතා කරාට ඒ ගුණය නැති කෙනාව කවදාකවත් පහත් කරලා ගන්න උදේ කියලා. එහෙම ගුණයක් අන්ට සිවුර තෝර තෝරා හොය හොය රණ්ඩු සරුවල් කර නැත්තු නරකයි කියලා කියන්නත් නැහැ කියලා. මේ මේ අත්ුක්කංශේතිනෝ පරම් වම්බේදී. ඒක නිසා මම නම් බොහෝ ලැබේ සතුට වෙන කෙනෙක්. මේ මම නම් හරි කිපේසුත හරි ලේසි මම වගේ මිනිහ රකින්න එක අහවලා එහෙම නෑ. අහවලා හැම දෙයකටම කොම් වෙනවා කියලා තමන් උසස් කර සැලකීමක් හෝ පහත් කර සැලකීමක් නොකරනයි කියන එක තමයි ඔය ඒ මූල ධර්මයේ අමාරුම දේ. නම් කිසි කෙනෙක් ගුණයක් ඇති කරගත්ත ගමන් ඒ ගුණේ කියාපාන ගන්නවා. කියාපාන ගතියක් එනවා. එහෙම එනවනම් එයාට සමාධියක් එන්නේ. එතකොට වෙන්නේ ගුණේ නුගුණේට හැරෙනවා. කියලා මම අහන්නේ. අත්පත් නුගුණ කියන පිස්සුවට. ඉතින් ගුණ තිබුණාට ගුණ හංගගෙන ජීවත් වෙන එකයි අවශ්‍ය කරන්නේ. ඉතින් මේ ජීවරය මොකේද මේ පරිවර්ත සූත්‍රයේ අවසානයේ සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙක් ජීවර පින්ඩපාත සේනාසන භාවනාරාමතා කියන මේ හතරට ලද දෙයින් සතුටු වෙලා සතුටු දෙයි ಗುಣ කතා කරලා ඒ ගුණේ නැති කෙනාට පහත් නොකර තමන්ගේ කටයුතු කරනවා නම් සෝහි තත්ත දක්කෝ අනලසෝ සම්පජානෝ පතිසතු. මෙන්න මේ රහසේ දක්ෂ වූ එහි අනලස් වූ තමන්ට හම්බෙන රළු සිවුරට උන ඒ සිවුරු උපේන ක්‍රමයේ වළක්වන්නේ. පින්න පාතේ හම්බෙන්නේ තමන ගිහිල්ලා උන ඒ පින්න පාතේ හම්බෙන ක්‍රමයේ මේ මතක කරන්න එපා. ඒක දිගට කරන්න. සීනාසනේ ලදයන් සේවකේ සතුටු. භාවනාවක් අපි සංගා පැවිදි කරනවා. මේ භාවනාව මොන හේතුවක් නිසාද කරන්නේ? අධ්‍යයනය කෙනෙක් පහත් කරලා කරන්නේ නැහැ. ආ මේ විදිහට දක්ෂ වූ අනලස් වූ සම්පජාන ද සිහිබුද්ධිය ඇති පතිස්සතෝ මනාවට පිහිට ඇති කෙනෙක් දකිනකොට දේවාපිනම් පසංසන්ති බ්‍රහ්මනාදි පසංසිතෝ කියලා කතා කරලා තියෙනවා. මේ මනුස්ස ලෝකේ එකිනෙකා පරයා කටයුතු කරන්න හදන මේ කාම ලෝකේ එක මිනිහෙක් හරි ආන්නේ කාම සූත්‍රයට වැඩ කරන්නේ නැතුව ලදදීන් සතුටලා කටයුතු කරලා එහෙම කටයුතු කර නැත්නම්ගේ ඇදවල දුනකට ගත කරනවා නම් බ්‍රහ්මයෝපව සාමතුණු මිනියතුණු නවනවා වදිනවා කියලා කියන දෙයයන් ඉස්තරය. ඉතින් ඒක නිසා අපි හිතනවා මේ දෙවියන්ගෙන් කතරගම යනවා කියලා. ඒ නැත්තම් මේ බුදු පූජා අරගෙන ගිහලා බ්‍රහ්මයන්ගේ අනුකම්පා ගන්න. මොකක්ක් කරන්න ඕනේ අපි අපිට හම්බෙච්ච තත්තර ගැලපෙන්න ජීවත් වෙන්න ගන්නවනම් දෙවියෝ එයි එලිපත්ත ගන්නවා. වත්කඩේ ඉඳලාමදී. එනිසා කිසි තරකට යන්න ඕන කමක් නැහැ. ආර්ය වංශය කියලා කියන්නේ දේව වංශයට බ්‍රහ්ම වංශයට වැඩි උසස් එකක්. ඒ ආර්ය වංශයේ ඉන්න මොනවාවත් ප්‍රාර්ථනා කරන ගැටි නෙවෙයි උනට. ලදයන් සතුට දෙකින් සතුට වෙන ගැටි අපිච්චතාවය. ඉතින් ඒක උදාහරණ වෙනවා. අතියට පෙන්වන්නේ අර්ථිය කියන භාවනාව පිළිබඳව මේ අර්ථිය තමයි හම්බෙන්නේ. මේ භාවනා රතිය තමයි හම්බෙලා ආවේ අර්ථිය නැති වෙනවා කියලා කියනවා. අර්ථය කියලා කියන්නේ මොකටද? අධි කුසලයට කම්මැලි වෙන ගැටි. Tamanට හොඳ වටිනා කුසල් කම් කරන්න තියෙද්දී ඒව අමතක කරලා ලාම කුසල් කරන ගැතියද කියනවා අර්ථය කියලා. දාන සීල දෙක දෙනකොට සීලය අමාරුයි කියලා දාන විතර දෙන්න නතර වෙනවා. නැත්නම් දාන සීල භාවනා කියන තුන ගත්තාම භාවනා කරන්න පිට වෙලා නැහැ අපි දන් දෙනවා සීල් ලකිනවා කියලා රතු වෙනවා. අන්න එහෙම වෙන්නේ නැතුව වටිනා දෙයට අධි කුසලයට නැමෙන ගැතිය තියෙනවා නම් සප්පුරුසයි. ඒකට කියන්නේ භාවනා රතිය කියලා. ලෝකයා දිහා බලනකොට සම්පූර්ණ අරතිය කියන බ්ලැන්කට් එකෙන් වැහිලා ජීවත් වෙන මුළු ලෝකෙම. එක එක්කක් නැහැ කලාවේ උපරිමය කරන්නේ. ඔක්කොමලා කායික ආසාව නිසා ජීවිතේ ආසාව නිසා කලාවේ උපරිමය වැටක කියලා දැන දැන ඊට පස්සේ ලාභකදී කරනවා. ඒකට හේතුව මොකද? මේ ජීවරයේ පින්න පාතක දේනාසයට භාවනා පිටවත හැසිරිය යුතු ආර්ය අවශ්‍ය ධර්ම තියෙනවා. ඒක නිසා රවචනාසි ඒක නැවතත් මේ පරලක්ෂ දුරස්ථාස්කාරක බුදු පියාණන්ලගේ චරිත දැකලා මේකේ ආයෙ පිටෝල තිබ්බා මෙන්න තිබුණ ප්‍රමාණය. මෙන්න මේක වැඩ කරන්න හැටි. අන්න ඒකෙන් යපියා. විඤ්ඤාණ මම්බලන කපොරු වෙන්නේ පාසකෝල දිවුරු සිවරකට හම්බ වෙනවා. විඤ්ඤාණ දෙයක් හම්බුනොත් ඒක අමතර ලාභයක්. ඒක ගැන ජීවිත කරන භාවනා කරනවා කරන්න එපා. පින්න වාදේ ගයක් ගයක් ගන්න පින්න වාදේ කියොත් හිඟන්නකට හරි හම්බ වෙනවා. ඒක මට ෂුවර්. හැබැයි ඔය වෙන්දතුරු කෙල් අනම්මනන් යාද බලාපොරොත්තු වෙනවනේ මට ඒකටවත් කියන්න බෑ. සේනාසනත් ගහකට හිටපන්. මේ මේ ගලක්කට හිටපන්. ඒක ෂුවර්. හැබැයි දෙමහල් තුන්මහල් තට්ටු කෙවල් බලාපොරොත්තු වෙනවනම් මං ගැන දෙන්නපා. භාවනා කරනකොටම මෙන්න ගස්මුක් තියෙනවා මෙන්න භාවනා කමටහන් තියෙනවා වඩන්න මේ ලෝකේ ඉන්න හොඳම ගුරුවරයයි යොක්කුම භාවනා මධ්‍යස්ථානට යන්න ඕනේ අනම්මනම් කරනවා නම් මට කරන්න දෙයක් නැහැ. අන්නෝජික මතක් කරලා දීලා තමයි කියන්නේ මෙන්න මේ දේ දන්නවනම් මේ මනුස්සයා ඉදත් දිනලා අදත් දිනලා උතුරු කුරු දිවෙන් හිටියත් දකුණු හිටියත් වමේ හිටියත් දකුණේ හිටියත් කවදාක දුර දාන්න බෑ කියනවා. උත්තරාවිකේපි දියාචායේති නතේව අරතින් සහති ස්වේව අරතින් සහති. මේ මනුස්සයා මේ උතුරු දිවෙන් ගියත් මේ මනුස්සයා බරපතල අධිකුසලයට කම්මැලි වෙනවා කියන මලකඩ මෙයව කවදාවත් ජය ගන්නවා. මෙයාට ඒ මලකඩ කඩන්න පුළුවන් ශක්තිය එනවා කියන්නේ ඒ මේ ආර්යවංශ සූත්‍ර දේශනාවේ සඳහන් කරලා තියෙන කියලා ඒ ආර්යවංශයේ ලකුණු ඉතින් ඒක නිසා මේ අද ඇත්තටම සාසනයේ තියෙන ප්‍රධාන අදත් එහෙමයි එදත් එහෙමයි ප්‍රධාන බාධාව තමයි අනවශ්‍ය ලාභ සත්කාර ලැබීම. මේ ලාභ සත්කාර වැඩිකම නිසාමයි නිවන කැපිලා තියෙන්නේ. ඒක නිසාම දේශනාවේ සඳහන් වෙලා තියෙනවා අඤ්ඤෝ භික්ඛවේ ලාභ උපසංඛාරෝ අඤ්ඤෝ නිබ්බාණ කටකරා. නිවන් ප්‍රතිපදාට යන කෙනාගේ ලාභ සත්කාරට යන පෙදාගේ පාරාදයක දෙපැත්ත ශ්‍රද්ධාවත් එකතු වෙන්නේ පැත්තරමයි යන්නේ. ඉතින් බැලුව බැලීමට කවුද නැත්නම් අපේ ජීවිතේ કોઈ චිත්තක්ෂණේද අපි ලාභ සත්කාරයෙන් නැතුව නිවන පැත්තට හැරිලා තියෙන කියලා බලනකොට පේනවා අපිට අපි හසුරුකම් කරගන්න මිසක් වෙන අන්‍යාගම් වලින් හෝ වෙන මූල ධර්ම වාක්‍යයෙන් අපිට විඥානයක් නැහැ. අපිට වෙලා තියෙන අර ඉස්සලා කියපු හාමුදුරන්ගේ ගතිය තමයි මෙහි gedara තියෙන එක හරිනේ අල්ලපු gedara තියෙන එක හොඳයි. ඒක තමයි හොයන්නේ. ලංකාවේ දේ හොඳ නැහැ පිටරට දේ හොඳයි. ඉතින් ඕකට ගියාට පස්සේ ඉතින් කවදාකවත් මේකට අත්‍රිච්ඡතාවය කියලා කියන්නේ කවදාකවත් ඉවරයක් නැහැ. ඉතින් සාරේ ලදදී සතුටුන ගතිය ආවනම් අපි අර පුංචි කාලේ අපි තිබුණේ. මේ මහසිසාරේ පොතේ සඳහන් කරන පුංචි කාලේ අපිට සත්‍යයක් හම්බෙච්චාම මුන්න තරම් සතුටක් වෙනවා කියලා. දැන් කොහොමද? ලක්ෂයක් දෙනකොට එකම ආකාරයකට බිල හැදිලා ඉවරයි. කොච්චර හම්බුණත් වැඩි. මේක තමයි අපි කියන්නේ වැඩි මාල් වෙනවා කියලා, හම්බ කරනවා කියලා, දිනු වෙනවා කියලා. නමුත් අර පුංචි කාලේ තිබුණ තරමට ගියා මහා ලෝක ජයග්‍රහණය. ඒක නිකන් ළමා ගැටියට නැතුව මේ බොළඳ වෙන්න හදන එක නෙවෙයි. බොළඳ හිතක්, ළමා හිතක්, රඳුරු හිතක් ඇති කරගත්තාම එහෙම නැති කෙනාට මේ මහාන ජීවිතේ එහෙම නැත්නම් ඔය මේ භ්‍රමචර්යය එහෙම නැත්නම් ඔය කියන විපස්සනාව බොහොම අමාරුයි තරම්. මොකද මේ පැත්තෙන් කරන්නේ අවශ්‍යන එක අර පැත්තෙන් සාක්ෂි බලාපොරොත්තු වෙනවා. කාලාකටම් වෙන්නේ. දැන් නිතරම බලාපොරොත්තු වෙනවා ප්‍රතිපදාවේ තියෙන්න ඕනේ ලද දෙයින් අතුතු වෙලා ලද දෙයි සතුටු වීමේ ಗುಣ ප්‍රකාශ කරන ලද දෙයි සතුටු වෙන්නේ නැති මිනිස්යාට ගරහ නොකරන නොගරහන ඔය ලක්ෂණ තුන එක මිනිහ ගාන එකතු වෙන්නේ ගන්න බෑ මොකද ඒවා නිකන් මේ පොල් පිටේ ඔළු දෙක වගේ කප්පා ගන්නකොට අනිත් එක උඩේ මේක බලනකොට අනිත් එක උඩේ ඉතින් ඕකයි ආදර්ශක ගන්න ඕකයි පෞරුෂත්ව ගන්න තියෙන්නේ පුළුවන් තරම් නිර්ආකාරව ගත කරනවා අහංකාර ගති කියන්නේ ලැජ්ජාටපත් වෙනවා. අහංකාර කෙනෙක් දැක්කම අහංකාරය කියලා නොදැන බැනිකා. ඇත්තට තියෙනවා උන් දෙක් වගේ බීරෙක් වගේ ඉන්නවා. එතකොට ඉතින් දෙයියෝ වගේ ඉන්න ඕනේ ඇත්තටම. දෙයියෝ නැති වුණත් Tamange හිත Tamanට මේ අත්තානවාද බයක් ඇති කරන්නේ හරි සතුටක් ඇති කරලා දෙනවා. එතකොට මේ අපි අවුරුදු 2500ක් පස්සේ ඉපදුනායි. ඉන්දියාවේ ඉපදුනේ නැහැ කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. සර්වඥාසිට එක්ක ඉන්නා වගේ ධර්ම රසය ගන්න පුළුවන්. හැබැයි මේ ධර්මය හරියට හිතට වද ගන්න නැතුව ප්‍රාර්ථනා කළ මෛත්‍රී සර්වඥාන්සේ දැක්ක වැඩක් නම් වෙන්නේ නැහැ. කවදාක බුදු දකින්න වෙන්නේ මොකද දකින්නේ ඔය පිට සරෝපිත්‍ර දිග විතරයි. ඇතුළත දකින්න දැන් තියෙන ලක්ෂ හොඳට ඕම ඇති. ඇත්තටම මේ ඔය තේරවාදේ මෙතෙක් නිව පනඩත්තු කරනවා මහා තෙරුන් වහන්සේලා ගත කරලා තියෙන ඉරහාකාර ජීවිතයි ආදර්ශය දිහා බලනකොට අපිට වෙන කිසි සාහිත්‍යයක් ඕනේ නැහැ. ඇති වෙන්නේ තියෙනවා නිදාතර නිදාතර කාර්ය. ඉතින් ඒක අමාරුයි. මොකද හේතුව අපේ රුචිකත්වය කියලා තියෙන්නේ මේ. තර්ක ඥානින්නේ, ආමිෂෙන්නේ. අන්න ඒක නැතුව අද දෙයින් සතුට වෙන ගතිය තියෙනවා නම් ඒක තමයි මුතුමම මෙලොව වශයෙන් ලබන තියෙන සතුට. ඒක මේ ඝාතපද දෙක ගලපන කොටයි මේ හොඳට තේරෙන පටන් අරගන්නේ මේක කවුරුත් ඉතිං කරන ලද පූර්ණමක් කරන්නේ ඒකෙන් තමන් මනාපෙන් ගත්ත දෙයක්වත් නෙවෙයි හේතුඵල ප්‍රත්‍යයෙන් ඇතිවෙච්ච දෙයක්. අන්න ඒක තේරුම් අරගත්තා නම් අපිට තේරෙනවා ඕනම දැනක ගැලවෙම තියෙනවා. කොච්චර මම අර කලින් කිව්වා වගේ අපි වැරදි ජීවන රටාව ගත කරා හොදන්න බැරි වැරද්දක් වෙලා නැහැ. එහෙ නැත්නම් මේ පිළියම් කරගන්න බැරි වැරද්දක් වෙලා නැහැ. හදන්න පුළුවන්. නමුත් අන්නේ වෙනස තමයි මම හදන්න ඕනේ, හැදෙන්න ඕනේ, අදහස් වෙන්න ඕනේ කියන එක සීල මට්ටමේ වෙලාමදි, සමාධි මට්ටමේ වෙලාමදි ප්‍රඥා මට්ටමේ විපස්සනා ඥානයක් පාස වෙන්නේ ඔන්නෝයි කියන නිරහකාරකමෙන් එක. පළවෙනි ප්‍රධාන කැඩිල්ල කැඩෙන්නේ මාර්ග ඥානවලදී තමයි. ඉතින් ඒකට කැඩෙන්නේ කඩන එකට මනාපිලෝ ලෝපාත් කරගන්න නැහැ. ඒ නිසා මේ භාවනා කරන්නේ නැති කෙනෙකුට මේවා කිව්වට තේරෙන්නේ නැහැ. මොකක්ද මේ කියන්නේ කියලා. භාවනා කරන කෙනෙකුට උනත් මේ දේ දන්නේ නැත්නම් කොච්චර භාවනා කරුවත් ගුණ විසක් වෙන්නේ නැහැ. ඒ තරම්ම මේ අවස්ථාවාදී නැත්නම් කියනවා නම් මේ අහම්බයක් භාවනා කිරීම සහ භාවනා ප්‍රතිඵල ලබා ගැනීම හොඳයි එහෙනම් අපේ දැන් වෙලාව කිට්ටු කරගෙන එනවා මේ මේ වෙලාව 9ට 5යි මේ ප්‍රශ්න මොනවාක්වත් නැත්නම් අපි මෙතනින් සමාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා අද අපි මේ ආසකරලා ලබන සතියේත් හම් වෙනවා. ලබන සතියේත් පුළුවන්. තෙරුවන් සරණයි.